ඊයේ මතක් කරපු තාට මේ උද්ෘතය මම ලබා ගත්තේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ලද ද්වේතානුපස්සනා සූත්‍රයෙන්. ඒ සූත්‍රය සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්තනිපාත කියන පොතේ. ඉතින් මේකෙදී සරුවච්චන් උත්සාහ කරන්නේ මේ කෙනෙක් භාවනා වශයෙන් හෝ එහෙම නැත්නම් චින්තාමේ වශයෙන් හෝ සුතමේ වශයෙන් හෝ වේවා මේ ධර්මය අවබෝධ කිරීමට ප්‍රතිපත්ති රැකීමට පෙළඹිලා කටයුතු කරනකොට එහෙම නොකරන නැත්නම් මේට වෙනස් ප්‍රතිපදාවක් කරන කෙනෙක් හම්බෙලා ඇහුවොත් මොකද මේ ඔය ඇත්තෝ මේ විදිහට මේච්චරම කැප වෙලා අප වෙලා මේ බණ අහන්නේ ඇයි මේ විදිහටම හිත චින්තාමේ ඥාන පවත්න්නේ ඇයි මේ විදිහේ ජීවන රටාව පවත්න්නේ කියලා එහෙම අහන්න ඉඩ තියෙනවා. එහෙම ඇහුවොත් එහෙම එයත්න්ට වාදයකට නොපටලවි අර්ථයකුත් ඇති වෙන විදිහට ප්‍රශ්නෙට පිළිතුරක් දෙනවා නම් සරුවචනාංශය මතක් කරනවා මම මේ වැඩේ කරන්නේ ද්වේතාන ද්වේතාවයේ පිටිබඳව යථා භූත ඥානේ පස්සනේ පස්සර යථා භූත ඥාන දර්ශනය පහළ කර ගන්නයි. නැත්නම් ද්වේතාවයේ පිළිබඳව ඇති හැටිය දැක ගන්නයි. ඉතින් ඒකෙන් පේන්න තියෙනවා සරුවචනාදී තාම ප්‍රායෝගික ප්‍රශ්නයක් නගන්නේ. ඒ ප්‍රශ්නය අපිට මනුස්ස ලෝකේ මිනිසෙක් වශයෙන් ගත කරනකොට විවිධ පැති වලින් ඇහෙනවා. විවිධ පැති වලින් නැගෙනවා. මේක සාමාන්‍යයෙන් බෞද්ධයන් අතර වැඩියෙන් සිල් රකින්න කෙනාට අඩුවෙන් සිල් රකින්න කෙනා අහන ප්‍රශ්නයක්. වැඩියෙන් බණ භාවනාවට යෙදෙන කෙනා පිළිබඳව අඩුවෙන් කරන කෙනා අහන ප්‍රශ්නයක්. එහෙම නැත්නම් වෙන නිකායවල අය මේ එක්කෙනෙක් මේ එකම භාවනා ක්‍රමයක් එකම ප්‍රතිපදාවක් දිගට ගෙනියන්නේ මොකද කොහොමද එච්චර අමාරු දෙයක් මේ දිගට පවත්වාගෙන යන්නේ කියන එක හැම වෙලාවෙම සාමාන්‍ය ලෝකයේ සැකමසු ප්‍රශ්නයක්. උතියේ සැකමසු ප්‍රශ්න නිසා නිතර මේ වගේ ප්‍රශ්න සාකච්ඡාවලට එහෙම නැත්නම් හරස් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්නේම සිද්ධ වෙනකොට අපි දෙන උත්තරය බොහෝ විට අතේ පොල් තෙල් ගාගෙන දෙන උත්තරයක් වෙන්න ඕන. කවදාකවත් අහුවෙන්න දෙන්නත් තරකයි උත්තර නොදී ඉන්නත් තරකයි. ඉතින් ඒ වගේ වෙනකොට අපිටත් ඒ කියන්නේ ප්‍රශ්නෙට මුහුණ දෙන කෙනත් ඒ ප්‍රශ්නය මතින් ඊට මෙහෙवला සම්මා දිට්ඨියක් ඇති වෙන උත්තරයක් ලබා දෙන්නත් ඕනේ. නමුත් ඒ උත්තරය මතින් අනික් කෙනෙකුට අනවශ්‍ය අභියෝගයක් හෝ කුකුසක් හෝ පහත් කොට සැලකීමක් වෙන්නත් නරකයි. ඉතින් ඒකයි මම මතක් කරේ ඒ සීලය ගැන අහනකොට සමාධිය ගැන අහනකොට එහෙම තමයි විපස්සනා භාවනා ගැන අහනකොට ඒ එක එකක් එක එකක් දාල වශයෙන් එහෙම නැත්නම් සාමාන්‍ය බුද්ධියට ගැලපෙන විදිහට මෙන්න මේ විදිහට පිළි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ද්වේතානුව පස්සනාව නැත්නම් ද්වේතාවය පිළිබඳව ඈඳුත්ත පිළිබඳව ඇති හැටිය දැක ගැනීම කරනවා කියනකොට ගොඩාක් මේ යොමු වෙන්නේ විපස්සනා භාවනාවටයි. වෙන විදිහට කියනකොට කියනවා නම් මෙවැනි ප්‍රශ්නයක් ඇහෙන්නේ විපස්සනා භාවනා කරන කෙනෙකුට. එවැනි ප්‍රශ්නයක් අහනට පස්සේ මේ द्वේතාවය ඈඳුත්ත පිළිබඳව ඇති හැටිය මම දකින්න හදනවා කියලා කියන්නේ විපස්සනාවේ ඉන්න කෙනෙක් දෙන උත්තරේකුයි. ඒකට හේතුව මොකද සමත භාවනාවට යෙදෙනකොට ඊට වැඩි වෙනස් પરමාර්ථකින් එකට යෙදෙන්නේ. සීල ශික්ෂාව යෙදෙනකොට ඊට වැඩි වෙනස් પરමාර්ථකින් යෙදෙන්නේ. දානීය යෙදෙනකොට වෙනස් પરමාර්ථකින් යෙදෙන්නේ. ඒක නිසා මේක ද්වේතාවය කියන එක ගැඹුරක් සඳහන් වෙන තැනක්. ඉතින් ඒ ද්වේතාවය නැත්නම් ද්වේතාවේ ද්වේතාණං යථාභූත ඥාන දර්ශනං කියන එක මුණු ධර්මයේ පෙන්ලා සරුවචනාංශේ ඒකෙන් පොටක් පාදා ගන්නවා. මේකට කියනවා ධම්මපාභතං කියලා ධර්ම මාතුකාවක් මතු කර ගන්නවා. ඒ ප්‍රශ්න ඉදිරිපත් කළ සරුවචනාංශේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මොකද්ද මහන්නේ මේ කියන ද්වේතාවය කියලා. ඇත්තටම මේක මේ කත්තු කම්මිතා ප්‍රශ්නයක් උත්තර බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක් නෙවෙයි මාත්‍රිකාවට හිත යොමු කරවීමටයි අර කලින් ප්‍රශ්නේ අහලා ඉතිහාසයක් හදාගන්න. ඒ ඉතිහාසය අනුව සරුවචනාංශයේ මේ ප්‍රශ්න කරන්නේ මොකද්ද මේ ද්වේතාවය කියලා උත්තර බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඒ නිසා බණහාලා පුරුදු සංඝයා වහන්සේලාත් අත උසලා මේ ස්වාමීන් වහන්සේ ද්වේතාවය කියන්නේ මේකයි කියලා උත්තර දෙන්න යන්නේ. ඒගොල්ල ධර්ම ගෞරවයෙන් බුද්ධ ගෞරවයෙන් නිස්සද්දව ඉන්නවා. ඒකෝර සරුවචනාංශයේම ඒ උත්තරේ දෙනවා. කිංච බික්කවේ ද්වයං වදේත. මොකද්ද මහන්නේ මේ දෙකක් කියලා කියලා කියන්නේ. එතකොට කියනවා ඉදන් දුක්ඛ සත්‍යං ඉදන් අයං දුක්ඛ සමුදයෝ මේක තමයි අයමේකානුපස්සනාව. මේක එක අනුපස්සනාවක්. දුක්ඛ සහ දුකට හේතුව දැකීම ඒක අනුපස්සනාවක්. අයං දුක්ඛ නිරෝධෝ අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අයමේකානුපස්සනාව. මේක අනික් අනුපස්සනාව. මේ විදිහට අපි සාමාන්‍ය ලෝකයා නැත්නම් සාමාන්‍ය බෞද්ධයා දැනගන්න දන්න චතුරාර්ය සත්‍ය අනුපස්සනාව දෙකකට දාලා ලෞකික වශයෙන් තියෙන දුකත් දුකට හේතුවත් ලෝකෝත්තර වශයෙන් තියෙන නිරෝධයත් නිරෝධ මාර්ගයත් කියන එකයි පළවෙනියෙන්ම ਸਰවචනාංශයේ මේ නිදර්ශනයක් වශයෙන් ඉදිරිපත් කරන්නේ. ඇත්තටම ද්වේතානුපස්සනා සූත්‍රයේ ඒ වගේ දිදර්ශන රාශියක් මාර්ගයේ මේ ද්වේතාවය ඈඳුත්ත අන්‍යමන්‍ය වශයෙන් පිළිටන ගතිය නිදර්ශන කීපයකින් පෙන්වන හැම එකක්ම ගැඹුරුයි. කිසිම තැනක ඒක ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. වෙන විදිහකට කියනවා නම් යම් ප්‍රමාණයකට භාවනා කරලා භාවනාවේ පියවර කීපයක් ඉදිරියට ගිය කෙනෙකුට ඇර මෙවැනි දෙයක් මොකටද අපේ සාමාන්‍ය ජීවිතයට ඇයි මේ අනවශ්‍ය <clears throat> දාර්ශනික ප්‍රශ්න එහෙම නැත්නම් මේ ගැඹුරු දේවල් ඔලුවට දාගන්නේ කියලා ඕනේ තරම් මේක බරක් කරගන්න සංකීර්ණතාවයක් කරගන්න හිතෙනවා. නමුත් බණක බණක් භාවනාවක් කරලා භාවනා යම් ප්‍රමාණයකට අත්දැකීම් ලැබපු කෙනෙකුට නම් මේක පැහැදිලිවම තමන් මෙතෙක් මූණ දුන්න හෝ මූණ දෙමින් පවතින යම් යම් ගැටලු වලට උත්තර සපේන අතර භාවනා පිළිබඳව දෙන උපදේශ කමටහන් පිළිබඳව ගැඹුරු සද්ධාාවක් ඇති වෙනවා. නැත්නම් සද්ධාව පන්නරේ හිටිනවා. මේවා නිකන් කට කතාවට කට කහනවට කියන දේවල් නෙවෙයි මේක හුඟා ගැඹුරක්. හුඟා අතුලාන්තයක් ඇතුවයි මේ උපදෙස් දෙන්නේ කියන එක වටහා ගන්න පුළුවන්. ඉතින් මේකට අපි ඊයේ මේ සූත්‍ර පාඨයට අපි ඊයේ අතුරට බැස ගැනීමේ අදහසින් අර මජ්ජේ සූත්‍රයේ සඳහන් වෙන විදිහට උබෝවන්තේ විදිත්වාන මජ්ජේමන්තාන ලිප්පති සෝද සෝයිමං අයං පුච්චති මහා පුරුෂෝ සෝද සිබ්බනි මච්චකා කියන පදයට අනුව මේ දුක්ඛ එහෙම නැත්නම් මේ තියෙන අපි සංසාර චක්‍රේ යනකොට තියෙන මේ දවන පෙළන ගති කවුරක්වත් නොදන්න දෙයක් නෙවෙයි. හැම කෙනා වගේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඒ දවන තවන ගති ටිකර තමයි. වෙනස් වීම වගේකට තමයි සංක්‍රතා ටිකට තමයි. අන්නේ ඒ ජීවිතය හුවා දක්වන ඒ දවන, තවන, සංකර, විපරිණාම කියන මේ ලක්ෂණ හතර නැති කර ගැනීම අදහසින් තමයි එහෙම නැත්නම් මේ දැවිලි තැවිලි වෙනුවට සුව පහසු හොයාගෙන යන ගමනක තමයි මේ ලෝකායත විෂයන් නැත්නම් ලෞකික ඥාන යෙදලා තියෙන්නේ. ලෞකික ඥානවල කෙලවරකුත් නැහැ. එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. නමුත් ඔය කියන දවිලි තවිල වල අඩුවීමක් වෙලත් නැහැ. ඒක නිසා මේ ලෝකායත ඥාන වලින් යම් ප්‍රමාණයකට දවිලි තවිල වලට తాවකාලික උත්තර නොදෙන්නෙත් නොවේ. ඉතින් මෙන්න මේ தত্ত্ব යටතේදී මේ දවිලි තවිල වලට ස්ථිරසාර උත්තරයක් yaadena උත්තරයක් තියෙනවද කියලා හොයන එකමත් ලොකු ආධ්‍යාත්මික පරිශ්‍රණයක්. එහෙම නැත්නම් විවේක බුද්ධියෙන් කල්පනා කරනකොට ඔළුවට එන ප්‍රශ්නයක් මේ දැවිලි තැවිලිට යට වෙලා ඒ වගේම පෙළෙන ගමන් මේවට උත්තර හොයන්න බෑ. නිසා දැවිලි තැවිලි පිළිබඳව මූල ධර්ම වශයෙන් වටහාගෙන දැවිලි තැවිලි වලින් වෙන්ව ඉඳගෙන කල්පනා කරන්න වෙනවා. මේ අපි යන ලෞකික ඥාන ලෝකායත ඥාන මතින් මේ දැවිලි තැවිලි සංකර භාව විපරිණාම භාව සාර්ථක මට්ටමකට දුරු කරන්න පුළුවන්ද? නැත්නම් අත්තල මුත්තල කිත්තල කිරි කිත්තල දත්තල පනත්තල කිරි කෑ මුත්තල ඉඳලා කරගෙන ආපු දේවල් තවත් අපි කරලා අපි හුදු හීනයක් මවනවා විතරද? නැත්නම් හුදු මනෝවිකාරයකද ඉන්නේ කියන එක කල්පනා කරලා බැලුවොත් ඒ පුද්ගලයාට විවේකීව කල්පනා කළොත් මේ සම්මුති ඥාන පිළිබඳව අභියෝග කරන්න සිද්ධ වෙනවා. ආධ්‍යාත්මයක සරණ පිහිට හොයන්න වෙනවා. ආගමක සරණ පිහිට හොයන්න වෙනවා. ආර්ය පරිශ්‍රණයක සරණ පිහිට හොයන්න වෙනවා. අන්න ඒ සරණ පිහිට හොයනකොට සරුවචනාංශේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් ඒකට යුග පුරුෂෙක් වෙලා මුල් කෙනෙක් වෙලා සත්පුරුෂෙක් වෙලා උන්වහන්සේ දැක්කේ ලෝකායත ඥාන ඇතිවෙනි ප්‍රශ්නය දිගේ ඉතරහට කල්පනා කරනවා මිස කවදාකවත් ප්‍රශ්නයට හේතුව හොයන්න තරමට රැඩිකල් වාදී නෑ විප්ලවීය නැහැ. මේ නිසා සර්වචනාංශයේ ඒ දවන තවන දුක සංකර විපරිණාමයට පත්වන මේ දුක පිළිබඳව yaadena උත්තරයක් කල්පවතින උත්තරයක් ලබන්න නම් මේ ලෝකයා හිතන විදිහට මේ ප්‍රශ්න දිගේ ඉදිරියට කල්පනා කරලා බෑ. මේ ප්‍රශ්නෙට හේතුවට යන්න ඕනෑ කියන එක තමයි ඔය මානව ඉතිහාසයේ ඇතිවෙච්ච විප්ලවීය වූත් ඉතාමත්ම වැදගත් වූ පරිවර්තනය. ඒක සිද්ධ වෙලා තමයි අවුරුදු 2600ක් අපි ගත කරවයි කියලා ඔය මේ වෙසක් සතියේ සමරන්නේ. ඒ යේ ධම්මා හේතුප්පබවා කියන විදිහට යම් ධර්මයක් හේතුවක් නිසා හටගත්තා නම් තේසං හේතුන් තථාගතෝ ආහ. අන්නේ හේතුව තරුවත් chance කිව්වා කියන එක මෙතෙක් මිනිස්සයා දැවිලි තැවිලි වලට යටත් වෙලා පෙලිලා ඒකෙන් ගොඩේම සඳහා තක්කු මුක්කුවේ හොයන උත්තරයක් නෙවෙයි. මේක සනාතන ධර්මයක්. ඒ නිසා මේකට හේතුව හොයලා හේතුව නැති කරන්න ඕනෑ කියන එක අදනම් එච්චර විශාල ගැඹුරු ඉගැන්වීමක් නෙවෙයි. නමුත් ਸਰවඥාන්සේ 15 වෙනි යුගයේ වෙනකොට ඒක ඉතාමත්ම රැඩිකල් වාදී. ඉතාමත්ම විප්ලවීයයි. ඉතින් මේක විස්තර කිරීම සඳහා ਸਰවඥාන්සේගේ සූත්‍ර පිටකවල සඳහන් වෙච්ච නිදර්ශනයක් කියනවනම් ਸਰවඥාන්සේ සඳහන් කරනවා බල්ලෙකුට ගලක්කින් නමලා ගැහුවොත් ඒ බල්ලා ගලත් එක්ක තරහ වෙලා ගල දිගේ ගිහිලා ගල හපහපයි ඉන්නවා. ඒක තමයි බලු දැක්ම. නමුත් සිංහයෙකුට ගලක් ගැහුවොත් සිංහයා ඒ ගල දිගේ පස්සට බලන්නේ ගලාපු දිහා බලලා ගලහපු එකනා ඉවර කරනවා. ඒකෝට ප්‍රශ්න ඉවරයි. ඒ නිසා ඒ ගහපු ගලත් එක්ක ඉදිරියට හා කාගෙන පෙරලාගෙන ගිහිල්ලා දත් කඩා ගන්න එක සුනකාවලෝකනය කියලා කියනවා. මුත් ගලාපු දිහා බලලා ඒ ගල ගහන එක්කන නැති කරන එකට කියනවා සිංහාවලෝකනය කියලා. ඒ නිසා සරුවචනාංශේ කියනවා මේ ලෝකායත විෂයන් සුනකාවලෝකනයේ දිගේ තමයි යන්නේ. ප්‍රශ්නේ ආවට පස්සේ ඒක දැවිලා තැවිලා ඒ පෙලිච්ච දැවිච්ච තැවිච්ච මනසෙන් තක්කු මුක්කුවේ උත්තර හොයන. හැබැයි ප්‍රශ්නයක් නැති වෙනකොට ආයෙසරයක් කාපල්ලා බිපල්ලා ජොලි කරපල්ලා කියලා ආයෙසරයක් සෙල්ලම් කරනවා. ආයෙත් ප්‍රශ්නයක් මතුවෙච්චාම තක්කු මුක් වෙලා උත්තර හොයනවා. ඉතින් ඒක මේ සාමාන්‍යයෙන් කියනවා ඔය මෙහෙදිත් ඒක ටිකක් අදාළයි. ඔය රිලවුන්ට එම පැස්ස වෙලාවට උන් කොන්ෆරන්ස් තියනවලු. කොන්ෆරන්ස් තියලා කියනවලු අපි අත්තල මුත්තල කිත්තල කිරිකිත්තල කාලෙවත් බලපල්ලා අනික හැම සතෙක්ම කූඩුවක් හරි බිලක් හරි හොයාගෙන තිනවා අපේ උන්ට ඒක කල්පනා වෙලා නැහැ. එක්කෝ එක්කෝ ගයක් හදා ගන්නව නැත්නම් කූඩුවක් හදා ගන්නව නැත්නම් බෙනයක් හාර ගන්නව නැත්නම් පොළොවේ යට ජීවත් වෙන්න අපේ ජාතියට එහෙම කන්නේ දැන් බලපල්ලා හොඳටම තේවෙනවා මේක නිසා අපි වැස්ස පෑවුවට පස්සේ කල්පනා කරලා මේ කූඩුවක් හදන හැටි සාකච්ඡා කරමු කියලා. ඉතින් ඔක්කොම කිනවලු මේ යෝජනා ගැන අපි කරන්න උඹ විතරයි හරියටම අපේ ජාතියට පහළ වෙච්ච නව අදහස් සහිත එකනයිද වැස්සේ තෙමි තෙමි ඉතින් සාකච්ඡා කරනවලු වැස්ස පායප ගමන් චී ගාපු ගමන් පැනලා ගියාම ආය වැස්ස දවසට එනකන් එහෙම සාකච්ඡාවක් කර බවක් කැම ටිකක් දැක්කට පස්සේ මතක ඔය සෙල්ලම තමයි මිනිස්සුත් කරන්නේ. අපිට රිලව් කියලා කියන්නේ කිව්වේ නැතුණාට ප්‍රශ්නයක් ආපු ගමන් පෞගේ දවස්වල ඔය ප්‍රසිද්ධ තිබිච් එකක් ඒ දෙමළ සිංහල ආරවුල තියෙන කාලේ ඉතින් බෝම්බයක් ගහපු ගමන් සියලු දෙනාම කතා කරනවා. හයියෙන් කතා කරනවා. මේක නම් වහාම නැති කරන්න කියලා. ඊට පහුවෙන්න ඇඳලා කාණිවල. ඊට පහුවෙන්න ඒක මතක නැහැ. ඊට පහුවෙන්න ඕන ආය නටනවා. මොකද ආය බෝම්බයක් ගහපුවම කියනවා එදා මේක අපි කල්පනා කරා නම් අපි මෙච්චර මේ සනකෙඩි වලට යන්නේ නැනෝ කියනවා ආයසර බෝම්බ ගහපම කල්පනා කරනවා. ඒ වගේම තමයි ආණ්ඩුවේ පෙට්‍රල් ගණන් කරපු ගමන් ඉතින් සියලු දෙනාම ප්‍රතිසද කරනවා. මම ඊට පස්සේ පෙට්‍රල් ගණන් අඩු වියදම අඩු කරන්න ඕනේ සැලසුම් කරන්න ඕනේ ජීවිතය සැලසුම් කරන්න. දවස් දෙක තුනක් යනකොට ගන්නනේ. ආයෙ සරයක් කාණ්ඩු කරන රෑ 12 ගැසට් එකක් දාලා ආයෙ පෙට්‍රල් වැඩි කරනවා. වැඩි කරපු ගමන් ආයෙ කල්පනා කරනවා ඔව් ඔව් මේක හරියන්නේ අපි හිට හැඩ ගහන්න ඕනේ කියලා. අන්න ඒ වගේ අපි මේ දැවෙන தত্ত্ব යටතේදී අර දැවිලි තැවිලි හිතෙන් කල්පනා කරරවට කවදාකවත් ඒ දේ අර විවේක බුද්ධියෙන් කල්පනා කරන ගතියක් නැතිකම නිසා මායයට කවදාකවත් බරපතල අභියෝග නැහැ. එයාට ඕන දෙයක් කරගෙන යන්න පුළුවන්. මම මේ මාරය කියන්නේ ආණ්ඩුවේ ලොක්කට නෙවෙයි. ඒ මාරයට. ඒ තරුවචන් වහන්සේ විතරක් එහෙම නැතුව කල්පනා කරලා බලනවා විවේකීව ඉන්නකොට ඒ කියන්නේ දැවිලි තැවිලි නැති තත්වයක් යටතේදී මේ පවතින ජීවිතයේ සනාතරව පවතින මේ දැවිලි තැවිලි තත්වය වලට දැවිලි තැවිලි වලදී උත්තර හොයන්න බෑ. විවේක වෙලාවට බලන්න ඕන. ඇත්තට මෙහෙම බලන ගතියත් යෝගාවචරයි භ්‍රමචාරී ඒ වගේම ආධ්‍යාත්මිකයි ආගමිකයි එම් බැලුවට පස්සේ මේ ප්‍රශ්නෙට උත්තර ගිනි කුන්දමේ හොයන්න බෑ ප්‍රශ්නෙට ඇති වෙන හේතුවට යන්න ඕන කියන එක ඊටාම් විප්ලවීයයි ඉතින් මේන්න මේ මේ මුල හොයට මුලට යන ගතිය රෝග නිදානය හොයන ගතිය කියන එක තමයි අපි මේ භවනා ජීවිතයට සම්බන්ධ කරගෙන ආස්වාද ප්‍රසවාස පිම්බීම හැකිලිම වාම දකුණ ආදි වශයෙන් හමු වෙන හමු වෙන සෑම ස්පර්ශයක්ම ඒ ස්පර්ශය ප්‍රකට ස්වභාවයෙන් මතුවෙන වෙලාවදී ඒක ඔක්කොම හාද වෙලා මුණට මුණ දාලා ඒ අරමුණේ තියෙන හොඳ විස්තර භාව ලක්ෂණ පච්චත්ත ලක්ෂණ අච්ඡන්ත ලක්ෂණ නයිසાર્ගික ලක්ෂණ ස්වභාව ගති හොඳට හදාරලා ඒ හදාරන්න එනකොට ඒ ස්පර්ශය මෝරලයි තියෙන කියන අදහසක් අපි ඇති කරගන්නවා ඇති කරන්නේ සරුවචනසේ දීපු නිසා අපිට වැටහෙන්නේ මෝරච්ච ස්පර්ශයක් නැත්නම් මෝරච්ච ආස්වාසයක් මෝරච්ච ප්‍රස්වාසයක් මෝරච්ච පිඹීමක් මෝරච්ච හැකිලීමක් හේතුව හිත තියෙන්නේ දැවිලි තැවිලි අර්ථේ හිත තියෙන්නේ සතිය ඇති වෙලා නෙවෙයි එහෙම නැත්නම් සමාධියක් ඇති වෙලා නෙවෙයි. නමුත් සමාධියක් නැති වුණත් සතියක් නැති වුණත් ඒ හොඳට ගුරුපදේශයක මත ඉඳගෙන අනිකුත් විචල්්‍ය සාධකයන් ඔක්කොම තහවුරු කරගෙන ඒ ආස්වාස ප්‍රසවාසයට හිත යෙදුවොත් සමහර විටකේ උච්ච අවස්ථාව දැක ගන්න පුළුවන්. ඒ උච්ච අවස්ථාව දකින්නකොටත් ඒකටත් පුංචි ගැඹුරක් ඇතුල් කරනවා එන එන ආස්වාසේ එන එන ප්‍රස්වාසේ එහෙම නැත්නම් එන එන පිම්බීම එන එන හැකිලෙන් බලාගෙන යන්න පුළුවන් නම් ඒ తত্ত্বයේ හිත පැවැත්වීමත් භාවනාවේ ලොකු විවරයක් විවරයක් ලොකු විවරණයක් ලොකු ප්‍රගමනයක් අන්නේම දිගට කරගෙන කරගෙන යනකොට මෙතනත් වායෝ පොට්ටබ්බ ධාතුවේ එන වායෝ ධාතුව ගිහිල්ලා නාස්පුඩු පුරවාගෙන පීරාගෙන යනකොට ඒකේ උග්‍රම අවස්ථාව ප්‍රකටම අවස්ථාවට හිත යෙදෙනවා කියන එකයි මෙතනින් සඳහන් වෙන්නේ. හිත උග්‍ර අවස්ථාව වෙනකොට හිත වෙනත් බාහිර අරමුණට යන්නේ නැතුව ඒකටම හිත නැවත නැවත යෙදෙනකොට ඒ යෝගාවචරය හොඳ බහුසුත කෙනෙක් නා. චින්තාමය ඥාන වැඩ කරනවා යාට තේරෙන්න පටන් ගන්නවා මේ හුස්ම ගොරෝසු වෙලාදී ආස්වාසිය ගොරෝසු වෙලාවේදී හිත ආස්වාසයටම යනවා කියන එක එකක් ඒ ආස්වාසයේදී සද්ද අහන්න පුළුවන් රූප බලන්න පුළුවන් ගඳ බලන්න පුළුවන් පහස ලබන්න පුළුවන් හිතන්න පුළුවන් ඒ දෙකට යන්න අවස්ථාවකුත් තියෙනවා යම් හික්මීමක් යම් කීකරුකමක් ඇති වුණොත් තමයි එනේන ආස්වාසික උච්ච අවස්ථාවක් එනේන ප්‍රස්වාසික උච්ච අවස්ථාවට හිත නිසංගයෙන්ම ස්වභාවයෙන්ම ඒකට අදිනවනම් තමයි අපිට හුස්ම රැලි කීපයක් එක දිගට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනදී වායෝ පොට්ටබ්බ ධාතුවේ සූරාගෙන යන ගති පුරවාගෙන යන ගති පීරාගෙන යන ගතිය රූප ධර්ම ප්‍රභාවයක් කියලා හිතා ගන්නවා. එතනට ඒ කියන්නේ උච්ච ගොරෝසු ආස්වාසයට සහ උච්ච ගොරෝසු ප්‍රස්වාසයට අන්‍ය විಹಿತ නොයි නොවි පිටතැන් වලට නොගොහින් හිත එතෙන්නම යනවයි කියලා කියන්නේ විශාල ආශ්චර්යයක්. එහෙම නොවුනොත් තමයි අපි කියන්නේ හිත පිහිටවන්නෙම නැහැ කියලා. ආනාපානෙ පිහිටන්නෙම නැහැ. පිහිටන යෝගාවචර පේනවා. අනික් වෙලාවල් කෝකෙතත් උච්ච අවස්ථාවේ පේනවා. එතකොට මේ හැම රූප ධර්මයක් මතු වෙනකොටම, ගොරෝසු වෙනකොටම, ප්‍රකට වෙනකොටම නාම ධර්මයේ තෙන්ද වදිනවා. ආයෙත් ප්‍රස්වාසයේ වායෝ පොට්ටබ්බ ධාතුව ප්‍රකට වෙනකොටම හුස්ම වාල හිත එතෙන්ද යනවා. ආයත් සාදර වෙනවා ආස්වාසේ ප්‍රකට භාවයට. ආයත් සාදරන ප්‍රස්වාසේ ප්‍රකට භාවයට ඒ සාදර භාවය අනුව මෙනෙහි කරන හිත, භාවනා කරන හිත එතෙන්ටම යනවා කියලා කියනකොට මෙන්න මේ සංසිද්ධිය උච්චම අවස්ථාවකුත් තියෙනවා මධ්‍යම අවස්ථාවකුත් තියෙනවා ලාමක අවස්ථාවකුත් තියෙනවා ලාමක අවස්ථාවට වශයෙන් අපිට කියන්න පුළුවන් නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ ඔන්න ඕකටයි ඔකේ විවිධ මට්ටම් තියෙනවා මේ රූපය නැගිටලා එනකොටම එතෙන්ට නාමය යනවා. ආස්වාස වාසේ. ඉතින් ප්‍රස්වාසය නැගිටලා එනකොටම අපි හිත එතෙන්ට යනවා. එතකොට අපි දන්නවා ඔන්න හුස්ම රැලි රාශියක් එක දිගින් දිගට දිගින් දිගට එක දිගට පැවැත්වුවා කියනකොට අපිට හික්මීමක් තියෙනවා. කීකරුකමක් තියෙනවා. ආස්වාසයේ උච්ච අවස්ථාවත ප්‍රස්වාසයේ උච්ච අවස්ථාව <clears throat> නෑ බෑ නොකිය. අධිෂ්ඨාන ශක්ති සහිතව දැක ගන්න පුළුවන් කියනකොට මේක හතර පහ පැත්තකින් මේක අගය කරන්න බුණා එකක් තමයි දැන් ඉතින් සතිය පිටන්න පටන් ගත්තා දෙක වෙනතට වැඩි හුස්ම රැලි රාශියක් එක දිගට බලාගෙන ඉන්න පුළුවන් වුණා තුන ඒ කාලේ පුරාවට සද්ද වේදනා හිතවිලි වලින් බාධා නැතුව නෙමෙයි කරගෙන යන්න පුළුවන් මේ තුලින් යෝගාචර චිත්ත ශක්තියක් අදිෂ්ඨාන ශක්තියක් වැඩෙනවා මේ චිත්ත ශක්තියට අදිෂ්ඨාන ශක්තියට අපි සමාධිය කියලා කියනවා ඉතින් මේක පුරුදු කරන පුරුදු කරන යනකොට අපි මේ එනේන රූප ධර්මයක් පාසා. මෙතෙන්දී අපි ගන්න වායෝ පොට්ටබ්බ ධාතුවක් පාසා නාම ධර්මයෙන් වීදිනවා. එනකොට එනකොට එතෙන්ට යනවා. දැන් යන්තරේ ඉතින් දිගට වැඩ කරන්න පටන් අර ගන්නකොට මේකට යෝගාවචරය අනුග්‍රහ කරන්න බොහෝ හුස්ම රැලි ගානක් එතෙන්ට යන්න ආරිනවා. ඉතින් මේ වෙනකොට සද්ද ඇහෙයි. ඒක පාට කැඩේ. වේදනාවක් එයි කැඩේ. හිතවිල්ලක් ඒ කැඩේ. නමුත් ඒ කැඩුනා කියලා පශ්චාත්තාප වෙනවට වැඩිය ඊ ගාවට එන හුස්මට සාදර වෙලා ආස්වාස් ප්‍රස්වාස් වශයෙන් අල්ලන්න පුරුදු වුණොත් තේරෙයි කොච්චර හිත කැඩුනත් සාදර හිතකින් සූදානම් මනසකින් ගියොත් ඊ ගාවට එන හුස්ම අල්ලා ගන්න පුළුවන් ශක්තිය නැති කරන්න පුළුවන් බලවේගයක් මේ ලෝකේ නැහැ. තමන්ගේ හිත අවුල් කරගත්තේ නැත්තම් එකම බලවේගය වෙන්නේ හිත අවුල් වුණොත් විතරයි. එනිසා හිත අවුල් කරගන්න නැතුව එහෙම නැත්තම් නොසැලී කම්පණය කරගන්න නැතුව ওই ගියේක ගියාවයි සද්දෙට ගියා හිතවිල්ලට ගියා වේදනාවට ගියා මම එන ආස්වාසය අල්ලනවා ප්‍රසවාසය අල්ලනවා කියලා යනවනම් ඒක ඉතින් ඇත්තටම ඒ යෝගාවචරය බොහොම දක්ෂකමක් තියෙනවා ආන්නේ මේ දක්ෂකමේ දිගට යනකොට යනකොට මූණට මූණ දාලා ඉන්නවා දකින්නකොට තමයි සරුවචන් ආංශයේ මේ කියන විදිහේ දැන් මේ දකින්න ආස්වාසය පාසා දකින්න මේ පිරිමැදීම මේ පීරාගෙන යන ගතිය ප්‍රස්වාසය දක්වා පාසා පේන මේ ගතිය ස්පර්ශේන වරහන් ඇතුළේ ඕනනම් දාගත හැකි දුක කියලා. පෙලීමක් කියලා. නමුත් අපි වෙලාදී ගන්නවා සම්මද මේ සබ්බ්‍ය වචනයක් නැත්නම් නම්බුකාර වචනයක් අලංකාර වචන ස්පර්ශය කියලා. ਸਰවචනසේ යෝජනා කරනවා මේ ස්පර්ශය කොතන ඉඳලාද එන්නේ කියලා බලන්න. එහෙම නැත්නම් මේකේ හේතුව බලන්නේ කිය. ඉතින් මේ යෝගාවචරයට හරියට මේ යම් ප්‍රමාණයකට සතිය පිහිටුවාගෙන ආනාපාන කීකරු කරගෙන සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස සති කියන විදිහට ආස්වාස පාස ප්‍රස්වාස පාස අඩු ගානේකේ ගුරුසු ආස්ථාම දැකගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් ඊට පස්සේ යෝගාවචරගේ කමඨහන සුද්ධ කිරීම කරලා දෙන්න ඕනේ මේ හුස්ම එන තැනම පටන් ගන්න මෙච්චර ගොරෝසු වෙන්නේ ඉස්සලා කොහේදලා දාවේ කියලා බලන බැල්ම. මේ ස්පර්ශයේ තිටි අල්ලන්නේ කියලා මේකට කියන්නේ. මේ කොහෙද මේ ස්පර්ශයේ ඉඳලා එන්නේ කියලා බලන්න කියලා. මේ නිසා යම් වෙලාවක යෝගාවචරයා මේ මතුවේගෙන එන හුස්මට සාදර වෙන්න පටන් ගත්තොත් එතකොට අපිට කියන්න පුළුවන් ඒක කීප පැත්තකින් හොඳටම ගොරෝසු වෙලා බලනවා කියන එක ප්‍රමාදයක්. ඒක ගොරෝසු தත්වෙට ඉස්සලා මු르දු තනින්ම අල්ලාගෙන මු르දු භාවයේ ඉඳලා ගොරෝසු වෙන හැටි දකින්න එක අප්‍රමාදයක් යනවා. එහෙම නැත්නම් සතිය ගැන කතා කරනකොට නැත්නම් ආනපන සති සූත්‍රය ගැන කතා කරනකොට සබ්බ කාය පරිසංවේදී කියලා ආස්වාසය පටන් ගන්න තැන ඉඳලම අල්ලගෙන හැකිතාක් මුරුදු තැනකින් අල්ලන හැකිතාක් සුකුම තැනකින් අල්ලන හැකිතාක් සුකුමතර තැනකින් අල්ලගෙන අර වෙනදා දන්න ගොරෝසු තැන දක්වාම ගෙනියනකොටත් සතියේ එක හුස්මක පිටින චිත්තක්ෂණ ගන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක ප්‍රසවාසයක තියෙන චිත්තක්ෂණ ගන්න වැඩි වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ දේ කරගෙන කරගෙන යනකොට තේරෙන්න පටන් ගන්නවා මේ සියුම් තනකින් පටන් අරන ගොරෝසු වෙනකොට ගොරෝසු හිතට අහුවෙන්නේ ගොරෝසු පිටකොන්ද විතරයි. නමුත් එnde ende ende ende ende සතිය දිනු වෙනකොට එnde ende ende ende අප්‍රමාදයේ දිනු කරනකොට ඒ යෝගාචරයට තියෙනවා මේක කිල්ලෝරක් නැති සියුම් භාවයකට පත් කරගෙන පත් කරගෙන යන්න පුළුවන් කියලා. අන්නේ විදිහට යම් වෙලාවකට යෝගාචරයට ආස්වාසයත් ආස්වාසියේ මුලත් ප්‍රස්වාසයත් ප්‍රස්වාසයේ මුලත් අතනෑර දැක ගන්න පුළුවන් අවස්ථාවට දිනු වෙනකොට කියන එකට පච්චේ පරිග්‍රහ ඥානය කියලා ප්‍රත්‍යත් සහිතව අරමුණ පරිග්‍රහ කරනවා. ප්‍රත්‍යත් සහිතව කොහෙන්දලා දෙන්නේ ඒක පදනම නැත්නම් ධම්මාඨිතිය. නැත්නම් පච්චේ පරිග්‍රහ ඥාන නැත්නම් සප්පච්චේ පරිග්‍රහ කියලත් මේකට කියනවා. ඉතින් මේ නිසා යෝගාවචරයා විපස්සනා මන්දිරයට ගොඩ වෙන්න කලින් ඒකට සූදානම් කරන හිත් තුනක් නැත්නම් ඥාන තුනක් පසු කාලීන අටකථාචාරින් වහන්සේලා පෙළගස්සලා තියෙනවා. ඒව හරියට කියනවා නම් දැන් මේ අපි ඉන්න ගොඩනැගිල්ල ගත්තොත් ඒ ගොඩනැගිල්ල ඉස්සල්ලාම හදන වෙලාවේදී පොළව හාරලා ඒ හාරපු පොළවේ බොහොම තද පදනමක් ඇති කරලා ඒ පදනම මත ඉඳලා තමයි මේ මතු පිට පේන තටු දෙක හැදුවේ. දැන් පදනම පේන්නේ නැහැ. පොළොවේ යට ඒක තියෙන්නේ. ඒ වගේ තමයි විපස්සනා ඥානවල මේ අරමුණ වායෝ පොට්ටබ්බ ධාතුව ඒ ගොරෝසුම අවස්ථාව ඒක දකින හිත නාම වශයෙන් රූප වශයෙන් වෙන් කර කර දැක් ගන්නට දෙන්ව කරගෙන නම් වශයෙන් හරිය සූත්‍රම වශයෙන් නොදැනගත්තත් එනේන හුස්මක් පාස අල්ලන්න පුළුවන් කියන විශ්වාසය එනකොට ඕලාරික වශයෙන් අපිට කියක ඔන්න ඔකට තමයි නාම රූප පරිච්ඡේද ඥානයි කියලා කියන්නේ ඊට පස්සේ හිත මේ ද්වේතානුපස්සනා සූත්‍රය හැටියට දුක්ඛ දැනගත්තට මදි දුකේ හේතුව දැක ගන්න ඕනේ ස්පර්ශය දැකගත්තට මදි ස්පර්ශය කොහේඳලාද එන්නේ කියලා පදනම දැනගන්න ඕනේ කියලා මෙහෙවන්න පටන් අරගත්තොත් යෝගාවචරයා ඒක සාර්ථක වෙනකොට ඒකට කියනවා ධම්මඨිති ඥානය කියලා එහෙම නැත්නම් ඒකට කියනවා අපි සප්පච්චේ පරිග්‍රහ ඥාන නැත්නම් පච්චේ පරිග්‍රහ ඥාන කියලා අන්න මේ ප්‍රත්‍ය දැක ගන්න පුළුවන් වෙන්න පටන් ගත්තොත් ඒක අපිට කියන්න තියෙන කිඳා බැසීමක් කියලා. විනිවිද යෑමක් කියලා. වෙනදා නොදැක්ක සියුම් භාවයක් දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ දෙකේ මේ කියන මේ නාම රූප පරිඥාන පච්චේ පරිග්‍රහ ඥාන කියලා මේ පෙන්නන අවස්ථා දෙකේ වෙනස එකිනෙක වෙන් වෙන හැටි දැන ගැනීම සඳහා එහෙම නැත්නම් ඒක කුළු ගැන්වීම සඳහා ඒක හොඳට කැපිපේන වෙන්කිරීම සඳහා කියනවා යම් වෙලාවකට යෝගාවචරයට එන එන හුස්මක ආශ්වාසය පාස ප්‍රශ්වාසය පාස අතනෑර ඉස්සරහටත් මේක බලන්න පුළුවන් වෙයි කියන විශ්වාසය සහිතව හිත සතියේක පිහිටියා නම් එතකොට මේ යෝගාචරණ මේ වෙලාවේ රූප පේන්නේ ශබ්ද ඇහෙන්නේ නැහැ ගඳ නැහැ රස නැහැ පහසක් තියෙනවා හුස්ම රැල්ල නාස්පුඩුව පහසනවා ඒ පැහැසිල්ල අත නෑර දකින්න. හිතවිලි නෑ. එතකොට ඒ කටයුත්ත තියෙන්නේ හුදු නාම රූප දෙක විතරයි. ඒක හොඳට දකින දකින හුස්ම රැල්ලේ බයිනකොට කොච්චර විස්තර බැලුවත් මේ දෙකෙන් එහා වෙන ආත්මයක් වෙන පාලකෙක් වෙන විධායකයෙක් වෙන සාරයක් මේක දැක ගන්න නැහැ. මේක හුදු නාම රූප දෙක එකතු වීමක් පමණයි චීනි කියනකොට ඒක අර එක සැරයක් නාම රූප දැක්කට මදි ඒක චිත්තක්ෂණ රාශියක් උස්පරලි රාශියක් විනාඩි රාශියක් තප්පර රාශියක් බලනකොට හිතේ මොකද්දෝ ඥානයක් මෝදු වෙනවා මේ ක්‍රියාවලියේ තියෙන මේ පළු දෙක විතරයි ඉන් එහාට গুপ্ত දෙයක් නැහැ. ඉන් එහාට වසංගන දෙයක් නැහැ. හොඳට එබිලා බැලුවොත් පේනවා එනේන හුස්මේ වායෝ පොට්ටබ්බ ධාතු වශයෙන් පහසක් තියෙනවා. ඒක දැනගන්න ඥානෙ තියෙනවා. අන්නේ විදිහට නාම රූප පරිච්ඡේද ඥානෙ පිළිබඳ තහවුරුව ලබන්න ලබන්න ඒකට අටුවාචාරින් වහන්සලා දෙන්නේ සම්මා දිට්ඨි විසුද්ධිය කියලා. යම් තිබුණා නම් මේකේ ආත්මයක් තියෙනවා. එහෙම නැත්නම් මේ ਸਰබලධාරි දෙවියන් වහන්සේ නමක් මේකට ඇඟිලි ගහනවා. එහෙම නැත්නම් මගේ මේ නාම රූප දෙක ඇතුලේ වෙනමම গুপ্ত බලවේගයක් තියෙනවායි කියලා අන්න ඒක නැති වෙනතන් ඒක පිළිබඳව සැක මාත්‍රාවක්වත් නැති වෙනකන් දිකට බලනකොට ඒතකොට තමයි ඇත්තටම උත්කෘෂ්ඨ වශයෙන් නාම රූප පරිච්ඡේඥානෙ සම්බන්ධ වෙනවා කියලා කියන්නේ. ඒතකොට යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේක ඇතුලේ විද්‍යානුකූලව වෙන්කොට දැකිය හැකි කරු දෙකක් මිස গুপ্ত දෙයක් නැහැ කියලා. ඒක නිසා ඒකට දෙනවා නමක් ditthi visuddhiය කියලා. අන්නේ ditthi visuddhiයේ පේන්න තියෙන්නේ මේ දාර්ශනික පැත්තෙන් බලනකොට ජීවාත්මය කියලා එක එක්කන පුද්ගලයෙක් තුළ গুপ্ত යමක් මුකුත් නැහැ. භෞතික ක්‍රියාවලියක් තියෙනවා. හුස්ම ගැනීමේ ක්‍රියාවලිය සහ ඒකට සම්බන්ධ වෙන නාමකයක් තියෙනවා ඒක දැනගන්න. ඉතින් මේක හොඳට තහවුරු වෙනවා කියන්නේ ආරම්භ කරනවායි කියලා කියන්නේ ලොකු පරාසයක්. ආරම්භ කරනකොට ඊ타ත්ම ඕලාරික විදිහට යාන්තමට <clears throat> දිට්ඨියක් ඇති වෙනවා. නැත්නම් තිබුණ මිච්ඡා දිට්ඨිය දුරු වෙනවා. මේක හොඳටම සිද්ධි වෙනකන් දිගටම කරන්න කියනවා. කරගෙන කරගෙන යනකොට මෙතන ජීවාත්මයක් කියලා එකක් මේ පුද්ගලයා තුළ මේ වෙන දේ දැක ගන්න පුළුවන් ගතිය වලහන කෙනෙක් හෝ පාලනය කරන්නෙක් හෝ ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් තත්ත්වයක් හෝ නෙමෙයි දකින්න පුළුවන් ඊට පස්සේ යම් අවස්ථාවක මේක ඇති වෙන්නේ කොහෙන්ද මූල හේතුව කොහෙන්ද කියලා බලලා මේ වෙනම දෙයක් නෙමෙයි සියුම්ම තිබුණ එක ගොරෝසු වීමමයි ඉන්හිහා දෙයක් නෑ කියනකොට මෞංකාර දෙවියන් වහන්සේ නමක් පිළිබඳව තිබුණු පරමාත්මික සත්‍යයත් හිතින්න බෑ ඒක නිසා ආස්වාසේ සහ ආස්වාසේ හේතුව ප්‍රස්වාසේ සහ ප්‍රස්වාසේ හේතුව වශයෙන් රූප ධර්මයේ රූපයට හේතුව නාම ධර්මයේ නාමයට හේතුව වශයෙන් දකින්නකොට තේරෙනවා ජීවාත්මය විතරක් නෙවෙයි ඒක පරමාත්ම වශයෙන් මූල මෞංකාර දෙවි කෙනෙක් ඇත්තෙත් නෑ මෙතන තියෙන හුදු නාම රූප වැඩ පිළිවෙලක් විතරයි. ඉතින් මෙන්න මේ දිට්ටි විසුද්ධියේ ඉඳලා මෙතෙන්ට යනකොට කාංකා විතරන විසුද්ධිය කියලා කියන්නේ සැක සංකාවක් නැතුවම මේක හොඳට තහවුරු වෙනකොට තේරෙනවා මේක බ්‍රහ්ම පදාර්ථයකින්වත් ਸਰබලධාරි දෙවියන්ගෙන්වත් එහෙම නැත්නම් ඊශ්වරයෙන්ගෙන්වත් නිර්මාණය වෙච්ච එකක් නෙවෙයි පිරිසිදුව දැකගත හැකි භෞතික ක්‍රියාවලියක් තියෙන කිය. එතකොට ඒක සැක නැති වෙන තාක් එතන තියෙනවනම් යම් කිසි වෙලාවක නැන මේට එහයින් තුන්වෙනි පුද්ගලෙක් ඇති මෙයා තිරෙන් පිටිපස්සේ ඉන්නවා ඇති කියලා ඒ ඔක්කොම සැකහැර දාන්නකොට වෙන පිරිසිදුවට කියනවා කාංකා විතරණේ කියලා නැත්නම් සැක හැර දැමීම කියලා. ඒ සැක හැරකට පස්සේ යෝගාවචරයට ප්‍රත්‍යත් සහිතව දෙයක් දැක ගැනීමේ ශක්තිය ඇති වෙනවා. ඉතින් එතකොටත් තේරෙනවා මේකේ තියෙන්නේ නාම නිසා නාම හට ගන්න පුළුවන් නාම නිසා රූප හට ගන්න පුළුවන් රූප නිසා රූප හට ගන්න පුළුවන් රූප නිසා නාම හට ගන්න පුළුවන් මේ හතරේ පෙරලිය මිස වෙන මොනවත් නැහැ මේක හොඳට විශ්දව දැකගත හැක්කක් කියන තත්ත්වයට යනකොට තමයි පච්චේ පරිග්ඝ ඥාන කියලා කියන්නේ ওই පටිච්ච සමුප්පාදයේ පිළිබඳ ගම්භීරතාවය සම්පූර්ණයෙන් ඔතනයි තියෙන්නේ. නිසා මේ වෙන වෙනස අපි සාමාන්‍යයෙන් විනාඩි 10කින් 15කින් විස්තර කළ දුන්නාට පස්සෙත් යමන් තේරෙනවා ඇති. නමුත් මෙතන තමයි ওই බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හේතුව හොයනවා කියන කතාවේ පටිච්ච සමුප්පාදේ ඊ타ත්ම ගැඹුරු තැන. ඉතින් අපි මේ තරම්වත් කරන්නේ නැතුව පටිච්චසමුපාදයේ ගැන පොත් කියලා PhD ගන්නවා කියවම මොන්න තරම් විකාරයක්ද කියලා හිතන්න. මේ තරම්වත් භාවනා කරලා අරමුණක මුල දැක ගන්න තිබුණා ශක්තියකුත් නැතුව මේවා පිළිබඳව අනුන්ට උගන්වන්න හදනවා පොත් ලියනවා පටිච්චසමුපාදයේ ගැඹුරුයි කියලා කිව්වහම ඒ නිසා අර අන්දේව රාශියක් ගිහිල්ලා ඇතෙක් අත ගාලා එක එක ඌ දැකපේව ගැන කරන විස්තරේ වගේ. අන්ධ වේණු પરම්පරාව වගේ. නමුත් ඊට වැඩි අපි හිතා ගන්න ඕනේ පටිච්චසමුපාද පිළිබඳ දැනුම ටොන් එකකට වැඩිය හොඳයි. මේ හුස්මක් ගන්නකොට මට ඊයේ නම් දැනුනේ ආස්වාස ප්‍රස්වාස දෙකේ ගොරෝසු අවස්ථාව විතරයි. අනේ මේ උපදේශ වලට පිංචිත් වෙන්න මට දැන් ඒක පටන් ගන්න තැනත් පේනවා. පටන් ගන්න තැන ඉඳලා සියුම් අවස්ථාවේ ඉඳලා ආස්වාසයේ කෙලවරට යනකම් ප්‍රස්වාසයේ කෙලවරට යනකම් දකින්නවා කියලා මේ දැනුම මේකට දැනුම කියනවාද ප්‍රත්‍යක්ෂය කියනවාද අත්දැකීම කියනවාද කියන එක වෙනම ප්‍රශ්නයක්. මේකේ පුදුමාකාර වෙනසක් ඇති කරනවා වැදගත්ම වූ විපස්සනාට සූදානම් කිරීමක් කරනවා. ඒකට හේතුව වෙනම කියන්නේ මෙහෙමයි අපි සාමාන්‍ය දාන විපස්සනා චිත්ත වීති પરම්පරාව සම්පූර්ණ වෙනකොට සත්ත්ව විසුද්ධි ක්‍රමයට විස්තර කරනවා නම් ඒක මෙතෙන්ද එනකොටම යෝගාවචරයා සීල විසුද්ධියක් ඇති කරගෙන තියෙනවා. ඊට පස්සේ එනේන අරමුණේ හිත බැඳලා සතියක් සමාධියක් ඇති කර ගන්න ඕනේ. ඇති කරගත්තට තේරෙන්න ඕනේ මේ ආස්වාදය පාස මට දැන් බලන්න පුළුවන්. මම බැලුවා බලමින් ඉන්නවා ඉස්සරහට බලන්න පුළුවන්. ප්‍රසවාසය පාස බලන්න පුළුවන් කියලා හොඳ විශ්වාසයක් ඇති වෙනවා. ඒක හොඳට විස්තර බලන්නේ කොහොමද මේ බලන, පේන ආස්වාද ප්‍රසවාසය කියන සංසිද්ධිය තුල කෙරුවෙක් ඉන්නවද කියලා මැවුම්කාරයෙක් ඉන්නවද කියලා ඒක නැතුව දකිනවනම් ඔන්න එතකොට පළවෙනි වතාවට යෝගාවචරයට අර ජීවාත්මික පිළිබඳව සැක නැතුව දික්ටි පිළිබඳ විශ්ුද්ධියක් ඇති වෙනවා ඊට පස්සේ මේක එහෙනම් කොහෙන්දලා ආවේ කියලා හොයනකොට හේතුව හොයන යනකොට මේ සියුම් ත්‍ිත එකක් සියුම් තිබුණ එකක් ගොරෝසුච් එක විතරයි වෙලා තියෙන්නේ ඉන් එහාට දෙයක් නැහැ කියලා දකිනකොට පරමාත්මයේ පිළිබඳ හැඟීමකුත් නැති වෙලා සැක සංකා දුරු වීමක් සිදු වෙනවා මේ වෙනකොට යෝගාවචරයා හොඳ සුදුසුකමක් ලබනවා <clears throat> හේතු ප්‍රත්‍ය පිළිබඳව පටිච්ච සමුප්පාදේ පිළිබඳව නැත්තම් නිසා හට ගැනීම කියලා වචනයක් තියෙනවා නිසා හට ගැනීම කියන සංසිද්ධිය තේරුම් ගන්න ශක්තියක් එනවා ඉතින් ඒ නිසා භාවනා කෙරුවට පස්සේ ඒ ධර්ම දේශනාවල තියෙන වචනවල තියෙන සුත්තමේ ඥාණයට හොඳ අර්ථකථනයක් එන්න එන්න එන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට හේතුවත් සහිතව අරමුණ දකින්න පටන් අරගත්තාට පස්සේ යෝගාවචරයාගේ හිතයි අරමුණයි අතර තිබුණ දුරස්තර භාවය අයින් වෙලා දැන් සමීපස්ත භාවයක් ඇති වෙනවා. අරමුණට ආසන්න කරන්න පටන් ගන්නවා. කිට්ටු කරන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ తত্ত্বය එහෙම නැත්නම් මේ නාම රූප වශයෙන් මේ එනේන එක අල්ලා ගන්න පුළුවන් ගතියත් මේ හැම නාම රූප ධර්මයක්ම හේතුව යම් ප්‍රමාණයකට දැක් ගන්න පුළුවන් ඒ සඳහා මෙහෙවීමක් කළ යුතුයි. ප්‍රත්‍ය දැක ගැනීමට සප්පච්චේ පරිග්‍රහ ඥානෙ ලබන්නට ධම්මටිච්චේ ලබන්න යෝගාචර මෙහෙවිය යුතුයි කියන එක යෝගාවචරයා විශ්ින් කරන විපස්සනා අනුග්‍රහිතයක් කියලායි පොතේ සඳහන් වෙන්නේ. ඒක තමයි අර මජ්ජේ සූත්‍රේ මම මට හිතුණට නිසා සම්බන්ධ කළේ යම් විදියකට ස්පර්ශය දැක්කා නම් ආස්වාසේ වදිනවා දැක්ක ප්‍රස්වාසේ වදිනවා දැක්කා නම් ඒකට හේතුව මුල හොයන්න පටන් අරගත්තා නම් ඒක තමයි යෝගාවචරය විසින් කළ යුතු අනුග්‍රහය. ඒ නිසා එතෙන්ට මේ දෙක යම් විදිහට දකින්න පුළුවන් නම් යෝගා සරුවචනාංශේ දෙන අර්ථකතනෙ තමයි ගොරෝසු ආස්වාස ප්‍රස්වාසයේ ඒකාන්තයක්, ඊටාම සියුම් පැත්ත ඒකාන්තයක් මේ දෙක දැක්කොත් පමණක් යෝගාවචරයට හම්බ වෙනවා සුවිශේෂී අවස්ථාවක් එහෙම නැත්නම් වටිනා ඉදිරිපින්මක් ඒ තමයි මේ විදිහට සියුම්ම පටන් ගත්ත දේ මේ තරම් ගොරෝසු වුණා නම් මේ ගොරෝසු දේ දිහාම බලන හිටියොත් මේකේ ගෙවි යාම කොහොම වෙයිද කියන එක ඉබේ හම්බ වෙන ලාභේ. නැවතත් මම මේ කියප එක සමාලෝචනය කරනවා එහෙම නැත්නම් පිටු කරනවා පටන් ගන්නකොට අපි දැනගන්න ඕන ඕනෙම අරමුණක අපි දකින්නේ මැද විපස්සනා කරන විපස්සකයා ආදි විපස්සකයා ආදි කම්මිකයා කරන්න තියෙන්නේ මේකේ මුලපැත්ත දැක ගන්නාසුලුව අප්‍රමාදීව එන්නකොටම අරමුණ දැක ගන්නට සාදරභාවයක් ඇති කර ගන්න එක. රත් යකඩේ රත් වෙනකොටම තලන්න ඕනේ. රත් වුණාට පස්සේ නිවුණාට පස්සේ තල්ල බෑ. නුපුහුණු මනස දකින්නේ නිවිච්ච යකඩයක්. පුහුණු මනස කරන්න හදන්නේ රාකට රත් වෙච්ච වෙලාවෙන් බලා ගන්න හදනවා. මෙන්න මේ දෙක බලනවා නම් ඒ යෝගාචරයා අනායාසයෙන්ම මේ සියුම පටන් ගත දේ මේ තට ගොරසුරණ මේක ගිවි යන පැත්ත දකින්න පටන් ගන්නවා. යම්ම වෙලාවක යෝගාවචරයා ආස්වාසයේ මේ විදිහට මුල දකින්න ගන්න උත්සාහය තුල අගත් දකින්න පටන් අර ගන්න වෙලාවක් එනවනේ. ප්‍රස්වාසයේ ගොරෝසු තනින් පටන් ගන්න මුල දකින්න ගන්න උත්සාහය තුලින් ගිහිල්ලා අගත් දකින්න පටන් ගන්න උත්සන්නට එනකොට අපි ඒක පොතේ සඳහන් කර තියෙන සම්මසන ඥානය කියලා. අරමුණ සම්පූර්ණ සම්මසනය කරන්න පුළුවන්. මේක තමයි ආනාපාන සති සූත්‍රයේදී සබ්බ කාය පටිසංවේදී කියලා කියන්නේ ආස්වාස කය මුළුල්ලම දැක ගන්න. ප්‍රස්වාස කය මුළුල්ලම දැක ගන්නවා මේකෙදි සක්‍රියව යෝගාවචරය උත්සාහ කරන්නේ මුල දකින්න තමයි. මුල දැක්කොත් අග දැකින්ට හම්බ වෙන එක ධර්ම නියාමයක්. ඒක චිත්ත නියාමයක්. අන්න ඒ පැත්ත දැක්කට මොකද? ඒකට බය ගතියක් තියෙනවා යෝගාවචරය. ඒ මොකද අපි සාමාන්‍ය නිදර්ශනයක් ගත්තොත් ඕන කෙනෙක් දරුවෙක් ඉපදුනා කිව්වහම සතුටක් පාටියක් දාන්න කාරණාවක්. ඒ දරුවා මැරුණයි කිව්වහම ඒකට කැමතිත් නැහැ, කතා කරන්න කැමතිත් නැහැ. ඒක එච්චර නම්බුකාර දෙයක් නෙවෙයි. මේ ඉපදිච්ච එකමයි මැරුණේ කිව්වහම ඒ ඉපදිච්ච කතාව හොඳයි මංගලයි සුබයි භද්‍රයි මරණය ගැන කතා කිරීම අවමංගලයි දුභද්‍රයි. ඒ වගේ තමයි ආනාපානේ බුදුහාමුදුරුවෝ මේ මුනුස්සුන්ගේ තියෙන මේ බර්ත්ඩේ පාටි ගැන දන්න හින්දාමද කොහෙද ආනාපානේ බර්ත් එක බලන්නේ. ආනපනේ ආස්වාසි ප්‍රස්වාසයත් බලන්න කියන මොකද ඒකට බොහොම සතුටුයි ඒක මංගල කාරණාවක් නේ යමක හට ගන්න. නමුත් බුදුහාමුදුරු දන්නවා මේ ලාවට පටන් ගන්න මංගලයේ දැක්කොත් ඒ මනුස්සයාට නෑ බෑ කියන්න බැරි විදිහට ඒකේ දුමංගලයේ දකින්න. ඒත් අවාසනාව වෙන්නේ මොකක්ද අන්න එතෙන්ට යනකොට ඉබේ පේන මේ දේක නිරුද්ධ වීම දේක ගෙවි යෑම දකින්නකොට හිත ඇතුලෙන් පුදුමාකාර විදිහේ පිලුණු ගඳක් එපා වෙන ගතියක්, නීරස ගතියක්, කම්මැලි ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ යෝගාවචරයා පෙර උපදෙස් නොලබපු කෙනෙක් නම් එහෙම නැත්නම් නিত্য සංඥාවේ සුඛ සංඥාවේ කුමාර සැප කුමරි සැප විඳපු කෙනෙක් නම් මෙතෙන්දී ඔක්කාර ගති පහල කරනවා. ඉෂකැක්කුම් එන්න පටන් ගන්නවා. ඔළුව තෝන්තු වෙන්න පටන් අර ගන්නවා. භාවනා කරන යනකොට නිකන් කරකොලත ඇරියා වගේ වමන යන්න කිට්ටු කරනවා වගේ එහෙම නැත්නම් පාළු වුණා වගේ තනි වුණා වගේ ගති වගේකට එනවා. යම් හේයකින් අත්කලමතාන යෝගයට බර කෙනෙක් නම් ඒ කියන්නේ ජීවිතේට දුක් තීම වෙන පැත්තට ගත කර කෙනෙක් නම් මෙතෙදී වෙනත් වෙනස් ස්වරූප වලින් මේ වැය පැත්ත කය පැත්ත, නිරෝධ පැත්ත දකිනකොට වෙනස් ලක්ෂණ ගැප් පහල කරනවා. කෙසේ නමුත් එකක් කියන්න පුළුවන්. යම් විදියකට යෝගාවචරයා මේ නාම රූප දෙක වෙන් කරගන්නා වූ මූලික ධිට්ඨිවිසුද්ධිය ලැබලා ඊට පස්සේ ප්‍රත්‍යත් සහිතව නාමය ප්‍රත්‍යත් සහිතව රූපය ප්‍රත්‍යත් සහිතව ආස්වාසය ප්‍රත්‍යත් සහිතව ප්‍රස්වාසය දකින මේ පච්චපරිග්‍රහ ඥානෙ ලැබෙන කාංකා විතරන විසුද්ධියට යනකොට ඒ යෝගාවචරයට ඉබේම මේ ඇතිවෙච්ච හැම දෙයකම ක්ෂය පැත්ත, වැය පැත්ත, Nirodhe පේන්න පටන් ගන්නවා. මෙන්න මෙතනදී අනිවාර්යයෙන්ම භවනා ජීවිතේ කැළඹිලි වගේකට, හැලහැප්පිලි වගේකට, එහෙම නැත්නම් තීරණාත්මක තනකටපත් වෙනවා. මේක භාවනාවට විපස්සනාවට සකස් කිරීම. වෙන විදියකට කියලා අහනවා ගේට්ටුවේ තියාගෙන බෑ ඇත්තටම මේ භාවනා කරන්න හදන්නේ නිවන් දකින්නද එහෙම නැත්නම් ලෝකයා භාවනා කරන නිසා ෆැෂන් එකටද? බෑ ඇත්තටම මේ භාවනා කරන්න හදන්නේ දිබ්බ චක්කෝ දිබ්බ සෝත ලබන මොන හරි එකටද? එහෙම නැත්නම් ඇත්තටම නිවන් ලබනද කියලා පුදුමාකාර පරීක්ෂණයක් මෙතන සිද්ධ වෙනවා. ඊටාම සියුම් විදිහට සිද්ධ වෙනවා. යම් ආකාරයක ෂටගති, මායාගති, වංචනික ගති තියෙනවනම් මෙතන ඉතින් කරකවන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා මෙතන සාර්ථකත්වය කියලා කියන්නේ ඒ කියන්නේ ඔය මුල් ඥාන තුන විපස්සනාට පෙළඹීමට අවශ්‍ය කරන ඥාන තුන සම්පූර්ණ වෙනකොට යෝගාවචරය බලාපොරොත්තු වෙන්න මල් මාලයක් දාලා පාවඩ ඉල්ලලා වැඳලා බාරගනී කිය. නමුත් ඒ වෙනුවට හම්බ වෙන්නේ විශාල අභියෝගතා පරීක්ෂණයකට ලක් වෙනවා. මෙන්න මේක දෙන්න නම් මෙන්න මේ පරීක්ෂණ වලින් සමත් වෙන්න ඕන. මෙන්න මෙතනදී යෝගාවචරයට සද්ධාව ඉතාමත් වැදගත් වෙනවා. සීලය ඉතාමත් වැදගත් වෙනවා. තමන් පිළිබඳව යම් ආකාරයක ද්වේෂ සහගත හිතවිල්ලක් හෝ එනතන් සැකසහගත හිතවිල්ලක් හෝ ස්වම් විවේචන තියෙනවනම් ඒවා එතනදී පුදුම විදියට උච්ච වෙන්න පටන් ගන්නවා. පුදුම විදියට කස කැවෙන්න පටන් අර ගන්නවා. ඒ කස කැවෙන්න හේතුව මොකද? මේ වෙනකොට යෝගාවචරයාගේ හිත රූප බැලීමෙන් වෙන් වෙලා, සද්ද ඇහිීමෙන් වෙන් වෙලා, ගන්ධ රස පහසින් වෙලා ස්පර්ශය කියලා තියෙන තානාපානේ ඒකෙත් ඇතුළට බහැලා හිතවිලි නෑ. ඒක නිසා යෝගාවචරයට දැන් ලෝකයේත් එක්ක තිබුණ සම්බන්ධතාවයේ කාම ලෝක කාම ගුණයත් එක්ක දෙන සම්බන්ධතාවයේ බබෙක් බඩේ ඉඳදී පෙකණි වලින් කපලා ගියා වගේ ගිහිල්ලා. ඒ නිසා යෝගාවචරයට තියෙන එකම දේ ඇතුලෙන් පිටතට දාන මමයා කියන්නේ මොකාද කියලා පෙන්වන වෙලාව. මෙන්න මේ වෙනසට අපි පුදුම බයයි. මේක කොහොමඩක්වත් කියනවා මරණ චිත්තක්ෂණයේදී කාට සිද්ධ වෙනවයි කියලා. ඉතින් ඒ නිසා මේක ලාවට මැරිලා මරනවා වගේ එකක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. මැරෙනවා වගේ එකක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. පිටින් ඇතුළට එන සංඥා සියල්ලම නතර වෙන්න ඕනේ මේ නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරික්ඛා ඥාන, සම්මස්සන ඥාන යන්න. ඒකෙදි යෝගාවචරයේ අභියෝගතා පරීක්ෂණේ සමත් වෙන්න කමන්නේ. ඒව නැති වුණාට මම ඉන්නේ සතියේනේ. මම ඉන්නේ නොදැනුණා තානාපානය කියන මේ ශ්‍රද්ධාව අවශ්‍යයි. ඒ වගේ මම සීලක ඉඳලා තියෙන්නේ මම බුදුන් සන්න ගිලා තියෙන්නේ මැරෙනවා මැරිච්චාවයි ඔන්න ඕන ගිනියකොරක් වෙච්චාවයි කියන ඒ ඒ කියන ඒ වීරත්වයේ ඇවිල්ලා තියෙන්නේ. ආවට පස්සේ අර ඇතුලේ තමයි මෙතෙක් කල සංසාරේ ගෙන ආපු අච්චාරුව එහෙම නැත්නම් ඒ සම්බන්ධතා ඉතින් එකින් එක එකින් එක දිගහැරෙන්න පටන් ගන්නවා. ඒ දිගහැරෙන්න පටන් අර ගන්නකොට කවදාකවත් යෝගාවචරයා දන්නෙත් නැහැ හිතන්නෙත් නැහැ මෙච්චර වංචනික ධර්ම ඡටගති මායාගති රාශියක් නේද මං තියාගෙන මෙච්චර කල් ළඟ තියාගෙන බුදියාගත්තේ නෑවේ කෑවේ බිව්වේ අන්ද වැවි ඔක්කොම කෙරුවේ කියලා හිතන්න බැරි වෙන විදිහට මේවා එළි වෙන්න පටන් ගන්නවා. එළි දාන්න පටන් ගන්නවා. ඒ නිසා සම්මසර ඥානෙට යනකොට තයෝ අද්ධා කියලා එක නමක් දෙනවා ත්‍රිකාලයේ පේන්න පටන් ගන්නවා Tamanට අතීතයට හිත යන්න පටන් ගන්නවා සමහරට පෙරවිසු කඳපිලිවෙත දක්වාම හිත අර ගොජ දාන කෙලස්ටිගේ ගැට ලිහි ලිහි ලී යනවා ඒකට කියනවා මේ යටපවෙච්ච මානසික ආතති සහ ග්‍රන්ථි ස්ථාන මේ දැන් සිද්ධ වෙච්ච ඒවා වගේ හිතට එන්න පටන් ගන්නවා. ඒක නිසා මේ තමන්ගේ ජීවිතයේ අවුරුදු 40 50 ගත කරපගෙන 40 50 ඇතුළත සිද්ධ වෙච්ච වැදගත්ම සිද්ධි එළි වෙන්න පටන් ගන්නවා. එළි වෙනකොට මේ පුද්ගලයාට හිතා ගන්න බැරි වෙනවා මේ සිද්ධියේද මම ඉන්නේ අවුරුදු 20කට විතර ඉස්සලා නැත්නම් භාවනා කරනවාද කියලා හිතා ගන්න බැරි වෙන නිසා අරව සජීවී ප්‍රකාශන බවට පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට යෝගාවචරයට හිතා ගන්න බැරි වුණොත් මේක මේ පිටින් ඇතුළට සංඥා එන්නේ නැති නිසා හිත සෞඛ්‍ය සම්පන්නව මේ ඇතුලේ තියෙන කුණු කන්දල් ගේස් කරන්න වගේ අස් කරන වෙලාව බව දන්නේ නැත්නම් එයාට හිතෙන්න පටන් අර ගන්නවා මට නම් දැන් දිබ්බ චක්කු ඥාන පහළලා එහෙම නැත්නම් පුබ්බේ නිවාසානුසති ඥාන පහළලා කියලා. සමහරෙකුට මේක මේ මේ අත්බැවේ යහත් බවට යන්න ඉඩ තියෙනවා. මේ මේ අද කතා කරන ප්‍රශ්නට හේතුව මෙන්න මේක වෙන්න ඇති කියලා පෙර තමන් කරපු කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් නිසා අද පවතින මේ චරිත ගති, රුචි අරුචිකම් පිළිබඳ සම්බන්ධතාව පේන්න පටන් ගන්නවා. පේන්න පටන් අර ගන්නකොට ඒකේ ඇත්තටම ලොකු සුවසේවාවකුත් තියෙනවා. ඒ සුවසේවාව තිබුණට මේකම මාන්නකට නඹුවකට මේ Taman දැන් උසස් භාවනාකාරයෙක් කියලා <clears throat> පටලවා ගැනීමකට යෝගාවචර ලක් වෙන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට ඊ타ත්ම තමන්ගේ ජීවිතේට සම්බන්ධ ඉෂ්ට දේවතාවෝ තමන්ගේ අම්මා තාත්තා නැත්තම් ජීවිතේට සම්බන්ධ වෙච්ච ඇත්තන් පිළිබඳව හිතෙන් හිතට කතා කරන්න පුළුවන් ශක්තිය එන්න පටන් ගන්නවා. ඥාතින් ඈත ඉන්න අයකට එක්ක උතුම් සම්බන්ධතාවය දැන් යෝගාවචරය ඉන්නේ අත්වාසයෙම නීවරණ ධර්ම වලින් හිත අයින් කරගෙන තද බල කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නැහැ. නමුත් අර යට මට්ටමේ තියෙන ඥාති විතර්ක යත්බහුව වෙච්චේවා විතක්ක වශයෙන් එන්න පටන් ගන්නවා. මේක විතක්කයක් බව නොදැගෙන මේක ਵਿਚාරය කරන්න පටන් අරගත්තොත් යෝගාවචරය අවුල් කර ගන්න. විතක්කයක් වශයෙන් එන්නේ ඒක නිකන් යෝජනාවක් විතරයි. හැබැයි සහතික වෙලා ස්ථිර වෙලා නැහැ. વિચાර කරනවා කියලා කියන්නේ අර යෝජනා විස්තර කරනවා. විස්තර කරපු ගමන් භාවනාවක් නෙවෙයි සිද්ධ වෙන්නේ. අර Tamanට විශේෂ ඥාන පහළ වෙලා තියෙනවා නැත්නම් මට නෑදෑයින්ට කතා කරන්න පුළුවන්. එයා අසවල් රටේ ඉන්නේ මට අනේ පණිවිඩයක් වෙලා තිබුණානේ කියලා. ඉතින් පටන් අර ගන්නවා নানা ආකාර දේවල්. ජනපද විතක්ක වාසයක් තියෙනවා. ජනපද විතක්ක කියලා කියන්නේ මේ Taman ඉන්න ඥාතික් ඉන්න පළාතක කොහරි ජල තද බල සුළුසුළුඟක් ඇවිල්ලා එනතන් තද බල භූමිකම්පාවක් වෙලා Tamanට තේරෙනවා. මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් මොකද්ද වෙනවයි කියලා. ආ ඇස් දෙක අරලිවලා පස්සේ පත්‍රේ බලනකොට හැබෑනේ ඉන්නවා. මේ වගේ දෙයක් වෙලා. එතකොට මේ নানা ආකාර ජනපදවලින් සිදුවෙන දේවල් මට දැන් දැනෙනවා කියලා ඒකේ මහචිසාරද ස්වාමීන් වහන්සේ වගේ අතර මේ පොතේ අත්දැකීම් තියෙන පොතේ වැඩියෙන්ම ඝනකමම කොටස තියෙන සම්මසන ඥානවල <clears throat> විවිධ ಜಾතිවල මිනිස්සු විවිධ ආගම් වල මිනිස්සු භාවනා කරලා මෙතන ගියාට පස්සේ ඒ එක එක්කනාගේ අර තියෙන කුණු මල්ල දිගහැරෙන වෙලාව. ඒකෙදි පෙන්ලා දීලා තියෙනවා මේ මිනිස්සයා තාම සෝවාන් මාර්ගයකටත්පත් වෙලා නැත්තරම සුද්ධ විපස්සනාටපත් වෙලත් නැහැ නමුත් අනිවාර්යයෙන්ම තමයි රහත් උනායි කියලා හිතා ගන්න. ඒ තරමටම මේ දේවල් මතුවෙන්න පටන් ගන්නවා. හැබැයි හැම කෙනාටම ඔක්කොම මතුවෙන්නේ නැහැ. එක්කෙනෙකුට ඥාති විතක්ක මතුනොත් තව කෙනෙකුට ජනපද විතක්ක මතක් වෙනවා. ජනපද විතක් කියන්නේ රටේ ලෝකේ තැන් තැන් වල වෙන දේවල්. එහෙම නැත්නම් මේ අනවඤ්ඤත්‍ය පරිසංයුත් විතක්යක් එනවා. මම මේ ජීවිතේ මෙතෙක් වෙනකන් নানা ආකාර කෙනෙක්ගේ අතපල්ලේ වැටුණා, බැනුම් ඇව්වා, හොම්බ තලා ගත්තා, හොට කොට කරගත්තා. මීට පස්සේ නම් මම සුද්ධ ජීවිතයක් ගත කරනවා. කවදාකවත් මීට පස්සේ කිසි කෙනෙක්ගේ මං බැනුමක් අහන්න කටයුතු කරන්නේ කියලා අවඥාවක් නොයෙන්න තමන්ගේ ජීවිතේ ලොකු අට්ටාලයක් උඩ තියලා ඉතින් සුදුහුණු ගන්න පටන් ගන්නවා. මම නම් ඊට පස්සේ නම් ආයෙනම් කද්දාකවත් ආයෙනම් බැනුම් අහන්න වැඩ කරන්නේ නැහැ කියලා ඉතින් ඉච්චනවා ඒක ඉතින් බොහොම වටින දෙයක්නේ. මිසිල් ලකින්න නෙමෙයි කල්පනා කරන්නේ. සමාධිය වැඩි කරගන්නේ කල්පනා කරන නමුත් මතක නැහැ තමයි මේ ඉන්න තැන. ඒ වගේම ලාභ සක්කාර සම්මාන සිලෝක හිමීන් චීරෝ වැඩ කරන්න පටන් ගන්නවා. දැන් මට භාවනා කරන්න පුළුවන් නිසා ගෝලයේ දෙන්නේ හදාගෙන ඉවල මේක කියලා දුන්නත් මට ඊට පස්සේ යැපෙන්න පුළුවන්. ඒක නිසා මේ ටික මොකද වෙන්නේ? මේක දැන් නම් ඉතින් හොඳටම පැහැදිලි භාවනා කරන හැටි අරමුණක් ගන්න කරමුනේ මුලට යන්න. මුලට ගියාට පස්සේ අගපෙනේ. ආ ඕක කියලා දෙන්න පුළුවන් හරිනේ වැඩි. දැන් නම් මට තේරෙනවා කියලා. ඉතින් අර ඒකෙන් කීයක් හරි හම්බ කරගන්න හැටි කියලා සල්ලිම නෙවෙයි ඩොලර්ම නොවෙන්න පුළුවන්. මට එක්කෝ සම්මාන, එක්කෝ සිලෝක මොනවා හරි දෙයකට ලාභ සම්මාන සක්කා ලාභ සක්කාර සම්මාන සිලෝක දිගේ ඉතින් ගත කරන්න පටන් ගන්නවා. ඒ වගේම අමර විතක්ක කියලා දැන් ඔතෙන්ට එනකොට අවුරුදු 20ක් 30ක් මේ පොළවේ ජීවත් වෙලා නෝ හැම 40 පැන්නනම් ඒ ඔක්කොමලා දන්නවා මැරෙන්නේ මේ ලෙඩේ කියලා දැන් ලෙඩේ ඇවිල්ලා තියෙනවා. කිට්ටු කරලා තියෙන්නේ 40 පයින්කොට කොහොමද මැරෙන ලෙඩේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් මේ මැරෙන ලෙඩේ ආවට පස්සේ හිතනවා දැන්නේ භාවනා හැමෝනේ දැන්නේ ගුරුවරයා හැමෝනේ දැන් මීට පස්සේ නම් මම නියම ඩයටින් සිස්ටම් එකක් පටන් ගන්නවා නියම ව්‍යායාම් පටන් ගන්නවා නියම නැචරල් ෆුඩ්ස් හොයනවා වාන මැරෙන්නේ නැහැ. ලෙඩ වෙන්නේ නැහැ. ආයෙ නම් වෙන්නේ නැහැ කියලා අමර විතක් වගේක් එන්න පටන් ගන්නවා. එහෙම නැත්තම් පරානුද්යයත පරිසංයුත්ත විතක් එන්න පටන් අර ගන්නවා මෛත්‍රික භාවනා කරන්න ආපු බර ගානක් අතරමඟදී එක එක තැන් වල හැලුණා. දැන් මට පොට පෑදුනා. අනේ ඒ ඇත්තන්ට අනුකම්පා කරන්න එපායි දැම්මා. ඒක නිසා සෙල්ෆෝන් එකක් අරගෙන කතා කරලා රැයට කියන්නේ හිතේ. එතෙන් පැත්තකටලා හිමීට ලියුමක් ලියන්න හිතෙනවා. මට නම් නියම එක දැන් හම්බෙලා තියෙන්නේ. ඒක නිසා ඔයා අහවල් ඒවල් කරන්න එපා මේක කරන්න එහෙම නැත්නම් අම්මට උදව් කරන්න හිතනවා. එහෙම නැත්නම් තාත්තට උදව් කරන්න හිතනවා. එහෙම නැත්නම් ඥාතින්ට උදව් කරන්න හිතනවා. එතකොට පරානුද්දායත පරිසංවිතයක් එනවා. මෙන්න මේ විතක්ක මොකක් හටියක් එනකොට ඒක හරි ලස්සනයි. ඒක ඉදිරිපත් කරන්නේ විතක්ක කියන නමින් ඒව ඔක්කොම හුදු යෝජනා පවණයි. ਵਿਚාරය කියලා කියන්නේ ඒව දිගේ යනවයි කියලා කියන්නේ අර යෝජනා ඔක්කොම ස්ථිර කරනවා. ස්ථිර කරනවත් හා සමගම තමන් භාවනා කරන කෙනෙක් නෙවෙයි ඔය මොකක් හරි එකක් දිගේ ඇදෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා යෝගාවචරණ මෙතනදී මේ සම්මසන ඥාන අවස්ථාවේදී තයෝ අද්දා කියන විදිහට කාලයේ දිගේ අතීතනාගතේ දැක ගන්න පුළුවන් සංවේදී භාවය වැඩි වෙනවා. ඒ වගේම දේශයේ දිගේ විවිධ තැන්වල මෙතන හිටියට විවිධ තැන්වල වෙන දේවල් පිළිබඳව යම් යම් සංවේදන සංවේදනා එන්න පටන් අර ගන්නවා. මෙන්න මෙවුවා අං ආපු එකෙක් වගේ අං ආපු වස්සෙක් වගේ ඉස්සල්ලාපු කන තියෙද්දි මේ පස්සේ ආපු අඟ ලොකු කරන්න ගත්තොත් එහෙම නැත්නම් ආනාපානයේ තියෙද්දි මේනේ දේවල් ලොක් කරන්න පටන් අරගත්තොත් ඉතින් අපි කියනවා ඉස්සල්ලාපු අඟට වැඩිය පස්සේ ආපු කන ලොකුණයි මේකටම තව එකක් කියන ඊට පස්සේ අඟේ ඉඳලා කන කන එකක් එනවා ආනාපානට තුච්ච කළ සලකලා මේක දිගේ යන්න පටන් ගන්නවා ඉතින් මෙව්වා එකක් යම් කිසි කෙනෙකුට මේ බණ අහලා තිබුණාත් භාවනා වෙදීම කල්පනා වෙනවා කියන එක ඉතාමත්ම කලාතුරකින් වෙන්නේ. ඒ මොකද ඒන හැම දෙයක්ම තණ්හාවෙන් පෙඟිලා මාන්නයෙන් බැදිලා ඒ වගේම මම ආයනය උස්සලා තමයි ගෙනින්නේ. නිසා හිතුවොත් කවුරු හරි කිව්වොත් එහෙම ওই වෙලාවේදී මේම දේවල් එනවා ගණන් ගන්න එපා ආනාපාන මේ යන්න කියලා. ඉතින් ලොකු සාන්ත ලියලා තියෙන පොතක එහෙම කියන කෙනාට දොස් කියනවලු එයා මං විතර භාවනා කරලා නැහැ මගේ මේ ලැබිච්ච අභිඥාවට ඊර්ෂ්‍යාවෙන් තමයි ඔය කතා කරන්නේ. ඒ තරමටම මෙව මතුවෙනවා. ඒක නිසා මේ සම්මසන ඥාන අවස්ථාව හරි විචිතුරුයි. දැන් මේ මකර නිකම් ශිරීපාදේ යනකොට හම්බෙන මකර තොරණ වගේ කන්දට තව කිට්ටු කරලා විතරයි තියෙන. එතන තියෙන මේ මකර තොරණ තමයි විපස්සනා ප්‍රවිෂ්ටි. අන්නේ ප්‍රවිෂ්ටි වෙනකොටමත් යම් ප්‍රමාණයකට අරමුණක මුල මැද අග දකින්න පුළුවන්. නමුත් තාම සිද්ධ වෙලා නැහැ. සම්පූර්ණ රාශි සංඥාව ඇවිල්ලා නැහැ තව. කලාප වශයෙන් තමයි දකින්නේ. ආස්වාස ප්‍රස්වාසය කියන එක ඊටාම කුංචු පුංචි අංශ වලට කඩලා බලන්න තම පුළුවන් කමක් නැහැ. සමහර විටක ඒක ආස්වාසය හතරට පහට කැඩලා පේනවා. ප්‍රස්වාසය හතරට පහට කැඩලා පේනවා. පිම්බීමක් හතරට පහට කැඩලා පේනවා. හැකිලීමක් හතරට පහට කැඩලා පේනවා. නමුත් ඉන් එහාට කඩා ගන්න තාම එහෙම නැත්නම් මේක රාශි සංඥාවක් බව, ස්කන්ධයක් බව, කන්දක් බව, කයක් බව තේරුම් ගන්න බෑ. රොත්තම, රිත්තම, කලාපෙම එකට අල්ලලා තාම යන්නේ. ඒ නිසා මේකට කියනවා කලාප සම්මස්සනේ කියලා. හැබැයි කලාප සම්මස්සනේ වශයෙන් හරි මුලැමැදාග දැකීමේ දක්ෂකමක් තියෙනවා. මේ දක්ෂකම නිසා මේ යෝගාචර පළවෙනි වතාවට ඒ සම්මුතිය බිඳගෙන නැත්නම් සම්මුතිය පැලිරි අතරින් પરමාර්ථය දිහාවට යන්න දර්ශනයක් ඇති කරගන්න. ඒ දර්ශනය ඇති වෙන්නේ සෞඛ්‍ය සම්පන්න විදියට මෙතනදී නැව කුණාටුවට අල්ලගන්න නැතුව යාගත්තොත් තමයි. ඉතින් ඒ නිසා මෙතනදී මේ යෝගාවචරයට මේ ඇති වෙන తত্ত্বය මෙතෙන්ට එනකන් මේ කියන සම්මසන ඥාන දක්වා එනකන් කිව හැකි තත්වයක් තියෙනවා භාෂාවට දාන්න පුළුවන්. සම්මුතිය ඉන්න නිසා. නමුත් අපි මේක මේ ඥාති විතක්ක ජනපද විතක්ක ආදී මේ විවිධාකාර විතක්ක වල ඉගේ සැලසුම් හදන්න නැතුව ਵਿਚාරයට ලක් කරන්න නැතුව ඒවා එන්න යන්න ඇරියොත් යෝගාවචරය ඉදිරියට යන්න යන්න යන්න දැන් මං කොතනද ඉන්නේ මොකද වෙන්නේ කියලා කියාගන්න බැරි භාෂාවට යොදන්න බැරි විස්තර කරන්න බැරි තත්වයකටයිපත් වෙන්නේ. මේ කියන්නේ සම්මුතිය හැලෙනවා. නිකන් සාමාන්‍ය භාවනා භාෂාවෙන් කියනවනම් මෙනෙහි කරගන්න බැරුව යනවා. මෙනෙහි කරගන්න බැරි වෙන එකත් හරි විචිත්‍රව සිද්ධ වෙන්නේ මෙතෙන්ට එනකන් ආනාපාන කෙනෙක් නම් මේක ආස්වාසිය මේක ප්‍රසවාසිය කියලා තේරෙනවා. මෙතෙන්ට එනකොට ආස්වාද ප්‍රසවාස දෙකම එක සම වෙනවා. නැත්තම් ඒකට ඇනෙනවා. හරියට කියනවනම් හාල් කුඩුයි කහ කුඩුයි වාජන දෙකක තිබුණ එක ඔක්කොම එකට සමසමසේ කලවම් කරුවට පස්සේ දැන් හොයන්න බෑ මේක කහයි සුදුයි කලවම් වෙලා. එහෙම නැත්නම් වතුර හැලියකට රතු හාල් මිටක් දාලා මේක හාල් මේක වතුර කියලා පැහැදිලිව පෙන්නලා පටන් ගන්න ලිප කොට කියලා තැඹුණාට පස්සේ වතුරයි හාලුයි එකම වෙලා කැඳ වුණාට පස්සේ හිතා ගන්න බැරි වෙනවා මේ කොයි වතුර තිබුණ ටිකට මොකද උනේ හාල් වලට මොකද උනේ කියලා. ඒ වගේ ආස්වාද ප්‍රසවාස දෙක අතර මේ සම්මිශ්‍රණයක් ඇති වෙනකොට අජ්ජත් බහිද්දා ભેදේ කඩලා යනවා. ආනාපානයි කියලා අල්ලගෙන හිටපු මූල අර හැපෙන තැනක් නැති වෙලා මුළු කයේම අත්දැකීම් බොරු නෙවෙයි ඇත්ත තමයි තේරෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරයට දැන් එහෙමනම් මගේ හිත සමාධිගත කරන්න සතිමත් කරන්න කොතනද තියන්න ඕනේ කියන එක පවා ආනාපානයි කියන සීමාව කඩලා යනවා. එතකොට මුළු ඇඟේම sannivedana සමාකාරෝ පේන්න පටන් අර ගන්නවා. නිකන් හරියට බත්තලියක් ගොජ දානවා වගේ. එහෙම නැත්නම් කුල්ලකට හාල් ටිකක් දාලා පොළනවා වගේ. එහෙම නැත්නම් හොඳට රත් වෙච්ච කබලට අබ ටිකක් දැම්මම පස්සේ සුතු සුතු සුතු කාලා පුපුරනවා වගේ. පොරි පුපුරනවා වගේ. එහෙම නැත්නම් මුළු විශාල ජල කඩකට වහින වෙලාවේ වතුර බින්දු දඟලන විදිහට වගේ හැම තැනම පේනවා ආනපානෙ කොටු කරගන්න බැරි වෙනවා. පිම්බි මෑකිලිම කෙරුවා නම් මුළු ඇඟ පුරාම පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සීමා මරියාදාවල් කඩලා යනවා. අතීත අනාගත පච්චුප්පන්න නැති වෙලා යනවා. මම ඉඳගෙන ඉන්නවද හිටගෙන ඉන්නවද නිින්ද ගිහිලාද කියලා අල්ලා ගන්න බැරි වෙනවා. මේ විදිහට අර භාෂා ව්‍යවහාර ක්‍රම නිරුත්ති අසරණ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිකන් හරියට ගැරන්ටි කරන පොල් කටු හිලකින් ඇදලා ගත්තා වගේ කන පිට ගන්නවා. ඉතින් මේක හරි ලොකු අභියෝගයක් යෝගාවචරයේකට මේ தত্ত্বය යටතේදී කුණාඩු මොහොතක නැවපදවන කප්පිටෙක් වාවේ ගමන ඉක්මන් කරන එක දෝන කරන්නේ නැව පෙරලා ගන්න නැතුව ඉන්න එකද කියන එක. ඉතින් මගේ පෞද්ගලික අදහස තමයි මෙන්න මේ වෙලාවේදී හැකිතාක් දුරට තමන්ගේ අවධානය රූප ධර්මයකට යොදන්න පුළුවන් නම් ඒකේ ප්‍රකෘති භාවයේ ස්වභාවික භාවයේ රැකෙනවා. ටිකින් ටිකට ටිකින් ටිකට නාම ධර්ම දිගේ යන්න පටන් අරගත්තොත් හරි ගියාද වැරදුනාද හිතවිල්ලක්ද ප්‍රත්‍යක්ෂයක්ද කියලා අල්ලගන්න බැරි වෙනවා. ඉතින් නිසා කියනවා පුළුවන් තරම් මේ වෙලාවේදී නැව පෙරලා ගන්න එපා. කුණාටු පුහුණක් තියෙන්නේ. කුණාටු විවරණකම් නැංගුරන් දාන්නේ. ඒක නිසා මේ වෙලාවේදී සමහරට විතර්ක හරි බහුල වෙන්න පටන් අර ගන්නවා කිසිම තේරුමක් නැති හිතවිලි කමන්නේ. ඒ හිතවිලි ආස්යෙන් හිතවිලි අතරින් ආනපානේ බලන්න කියලා. කය පුරා වේදනා පුපුරු ගැසීමෙන් පටන් අර ගන්නවා. හැබැයි හොඳට සූදානම් වෙලා කියලා බැලුවොත් ඒවා දරා ගන්න පුළුවන් හැබැයි හිතා ගන්න බැරි දේවල් වෙනවා. ඒත් කියනවා ඒ වේදනා හරහා ආනපනතිය බලන්න කියලා. ඒකේ নানা ආකාර සද්ද නානා ප්‍රකාර විදියේ අනිකුත් ඉඳුරන්ගෙන් හරි ඉඳුරන්ගෙන් එන්න වගේ නමුත් මේ ඇතුලෙන් එන්නේ ඒව ඇවිල්ලා වෙලා නිකන් අවිශ්චිච්ච ගතියක් අලු ගොඩකට ගලක් ගැහුවා වගේ නිකන් හොඳට ඇකිල්ලා තැම්පත් වෙලා තියුණු මීයක් මීමැසි පොදියක් ඇවිසිලා ගියා වගේ වෙන්න පටන් ගන්නවා නමුත් ඒක හරහා හොඳට බලන් හිටියොත් ආනාපානයේ ලේසයක් මාත්‍රයක් ආඩ්‍යයක් දැක ගන්න පුළුවන් වෙනකොට Tamanට අර තිබුණ සැක සංකා දුරු වෙලා ඉන්නේ හරි පාරේ බව. එහෙම නැත්නම් ඒ ආනපනේ දකින්නකොට අර කයේ තියෙන වේදනාව දැරී දරන්න පුළුවන් බවට විශ්වාසය වැඩි වෙන්න පටන් ගන්නවා. හිතවිලි ආවට ඒ හිතවිලි වලින් හිත කෙලසෙන්නේ නැහැ. උනෝන එකක් වෙච්චාවේ මම ආනපනෙත් එක්ක ඉන්නවා කිව්වම විශ්වසනීය භාවය වැඩි වෙනවා. සද්ධාරීමේ ඇහෙනවා নানা ප්‍රකාරද ඕන දෙයක් ඕන දෙයක් කියපු දාවේ මට නෙමෙයිනේ කතා කරන්න කියලා යන්න පුළුවන් ගතිය එනකොට යෝගාවචර ප්‍රථම වතාවට තමා વિશે ශද්ධාව ඇති කර ගන්නවා. තමා කියලා කියන්නේ ආත්ම දෘෂ්ටිය නෙවෙයි. ශ්‍රද්ධාවේ ඕකප්පන ශක්තිය. බැසගත්ත ශද්ධාවක් තේරුම් ගන්නවා මම මූල කර්මත්තනේ පාවා දෙන්න චිතාක්කල් මම අසරණ නැහැ. ඒ නිසා මගේ හිත සැකයක් තියෙනවනම් අසරණකමක් මතුවෙනවනම් අනාථගතියක් මතුවෙනවනම් කරබන කලබල වෙන්නේ නැතු මේක තියා බලන ඉතලා කොතනකින් හරි අර මූල කර්මස්ථානයේ තිබුණ සම්බන්ධතාවය ඇති කරගන්න පුරුදු කරනකොට තේරෙන පටන් අර ගන්නවා මෙතනදී දෙවන්නේගේ සරණක් එහෙම නැත්නම් පිට අරසාව මුකුත් නැහැ සති ආරක්ෂාව විතරයි තියෙන්නේ ඒක මූල කර්මත්තන්නේ හරහා එන්නේ මූල කර්මත්තය කියන්නේ රූප ධර්මයක් මෙන්න මේක පුරුදු කරන්න කරන්න කරන්න කරන්න යෝගාවචරයා මේ කුණාටු මුහුදේ නැවපදින්න යන්නේ නැතුව ස්ථාවර භාවයේ ගන්න පටන් ගන්නකොට හිමීට අර රූප ධර්ම වල තිබිච්ච දක්ෂතාවය තුලින් නාම ධර්ම දිහාවට හිතගත දෙක හැඩ ගැහෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරයට සාමාන්‍ය හිතවිලි ආරෙමේ ආවත් ඒ හිතවිලි එනේන එකක් පාසා කල්පිටි මැද මැද අර්ථ වශයෙන් හොයා ඉන්නවට වැඩිය ඒක කොත්තෝගේ වශයෙන් සලකලා අමතක කරලා ආනාපානට යන්න ඕනේ. එහෙම නැත්නම් මේ වේදනා නානා ප්‍රවිෂයට එන්න පටන් ගන්නවා. නමුත් මේ නිවේදනා සියල්ලම දිහා තොගේට හල්ලා පැත්ත කරලා හරහා බලලා මූල කර්මත්තාන්ට යන්න ඕනේ. මේ නානා ප්‍රකාර තනිතලා කඳු හෙල් මිටිආවත් බුදු බුද්ධ රූප අනම්මන නානා ප්‍ර දේවල් පෙන්වන්න පටන් ගන්නවා. ඒකේ නානා ශබ්ද පෙන්වන්න පටන් ගන්නවා. නානා ගඳ සේරම පොදි කරලා පැත්තක තියලා මේක හරහා ආනාපානට යන්න බැරි නම් මේ කායානුපස්සනාදී පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියලා හොඳට ආනාපානේ කීකරු කරන මේ සම්මසර ඥාන දක්වා භාවනා කරාට පස්සේ මේ මනෝමූලමය වූ මේ විවිධ සංඥා විවිධ වේදනා එන්න පටන් ගන්නවා මේ හැම එකටම අර්ථ දෙන්න පටන් අරගත්තොත් කප්පට ගොඩේමනක් නැහැ ඉතින් මෙතනදී කියනවා බටහිර තාලට චින්තනය ඇති කෙනා වෙස්ටර්න් ටින්කින් කියන එක නා මේක ගැන ගොඩාක් එනේ එන එකක් කල්පනා කරන්න පටන් ගන්නවා කොහොමද මට අසවල්තන වෙච්ච භූමිකම්පාව වැටුනේ කොහොමද මම දැනගත්තේ මේ අමුත්තා එනවයි කියලා මට වැටුනේ කොහොමද මොකද්ද මේකේ සම්බන්ධතාවය කියලා මේ හැම එකක්ම වෙන් කර කර වෙන් කර කර බලන්න හදනවා ඉතින් වෙන්නේ මොකද්ද භාවනා සම්පූර්ණයෙන් අතර වෙලා අර ඇරිච්ච දොරක් දිගේ පිට බලන්න පටන් ගන්නවා ඉතින් ඒක නිසා ඒක නිකන් විවේචනය කරන්න හිතෙනවා, විචන කළ යුතු වෙනවා. එන හැම විතක්යක්ම දිගේ ਵਿਚාර කරන්න යන්න එපා. නැත්තම් සංකල්ප ඇති කරන්න යන්න එපා. ඌ හුදු විතක්ක වශයෙන් බලලා. නැත්තම් වේදනා සංඥාවල විතක්ක වශයෙන් බලලා ඒවා බැහැර කරන්නත් එපා. ඒගොල්ලන්ටම යන්න අන්න එකයි තියෙන්නේ Taman අරමුණ දිහා බලනවා. ඒ වෙනුවට සද්ධාවන්තයා කරන්න තියෙන්නේ අරමුණත් එක්ක සම්බන්ධ වෙලා කරගෙන යන එකයි ඒක අපිට කියන්න පුළුවන් ඍජු කෙටි දක්ෂ මාර්ගය කියලා. ඉතින් මේක පිළිබඳව මේ පැති දෙකක් අරගෙන හිතන මිනිස්සු හොඳ නැත හිතන්නේ නැති කෙනා සද්ධාවන්තයා හොඳේ කියලා අපිට අන්තගාමී නොවීමට හොඳ ලස්සන නිදර්ශනයක් ඒ බුරුම ස්වාමීන් වහන්සේ මේ බණ කියනකොට මතක් කරනවා. ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අසජි ස්වාමීන් වහන්සේ හම්බෙලා යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ කියලා මේ යම් ධර්මයක හේතුවක් තියෙනවා නම් යම් ධර්මයක් හේතුකින් හටගත්තා නම් ඒකේ හේතුව මාගේ සාසුන් වහන්සේ දේශනා කරනසේක කියනකොට රහසෝවන් තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියලා ඇහුවේ සෝවන් වෙච්ච කෙනෙක් ඊට පස්සේ මේ පද හතරම අරගෙන ගිහිල්ලා උපතිස්ස තමන්ගේ යාළුවාට කිව්වා "යේ ධම්මා හේතුම් පබවා තේසං හේතුන් තථාගතෝ ආව තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ" කියලා පද හතරම අහනකොට උපතිස්ස පරිබ්‍රාජකයා සෝවන් වුණා. ඊට පස්සේ සරුවච්චන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ උපතිස්ස පරිබ්‍රාජකයා එක සුමානේ රහත් වුණා. පද හතරම අහලා සෝවන් වෙච්ච එකන එක සුමානේ රහත් වුණා. නමුත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේට සුමාන දෙකක් කල් ගියා. ඒ අරයත්වය සාක්ෂාත් කරගන්න ඒකට හේතුව මේ සම්මස්සන ඥාන අවස්ථාවේ උන්වහන්සේ දඹදිව තියෙනා වූ සියලුම අචේතනික සචේතනික වස්තු සම්මස්සන ඥාන කරලා තියෙනවා. හැමදේම සම්මර්ෂණය කරලා තිනවා. ඉතින් ඒ සම්මර්ෂණය කරපු නිසා සරුවච්චන් වහන්සේට දෙවෙනි වෙලා වැඩිම ප්‍රදේශයක සම්මර්ෂණය කරලා තියෙන උන්වහන්සේ නිසා උන්වහන්සේ ළඟට ඕනෙම සරුවච්චන් සැරිච්චාම ඕනේ පෘ탁ජනෙක් සෝවාන් කිරීමේ අන්තිම දක්ෂයා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට පුළුවන් ඉන්නේ සාරිපුත්ත හාමුදුරුව සෝවාන් කරපු කට්ටිය රහත් කරන්න. ඒක නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කියන්නේ ආර්ය ලෝකේ මව කියලා. එයා තමයි දරුවා ප්‍රසූත කරන්නේ. පුතත්ජනේ ගිලලා සෝවාන් කෙනෙක් වමාරන. නැ ප්‍රසූත කරනවා. මුගලන් ස්වාමීන් වහන්සේ සෝවාන් කෙනා පැත්තකට අන ගන්න කියලා රහත් කරනවා. එයා තාත්තා වගේ. දරුවා දැඩි කරනවා. ඉතින් මේක කියලා පණ්ඩිස්වාංශ කියනවා යම් කිසි කීදියට අපි බැන්නොත් එහෙම ওই වෙලාවේදී කල්පනා කරගෙන ඉන්න එපා. කල්පනා කරන තු ඉක්මනට සම්මසර ඥාණයෙන් එහා පැත්තට යන්න කියලා ඒකෙන් ටිකක් රාත් සාරිපුත්‍ර ස්වාමීන් ටිකක් බැන්නා වගේ වෙනවා. මොකද උන්වහන්සේ ගත්ත ක්‍රමීනේක. ඒක නිසා මේක චරිතවල හැටි හැටියට වෙනවා. අපි ලොකු ස්වාමීන් වහන්සේ මේක විස්තර කරනකොට කියලා තියෙනවා මෙහෙම අවස්ථාවක් එනවා. හැබැයි ඕනාට වැඩිය මේකේ මේ හම්බ වෙන ওই ඥාති විතක්ක ජනපද විතක්ක දිගේ ඕනාට වැඩිය ප්‍රපංච කරන්න යන්න එපා. පුළුවන් තරම් ආනාපානට එන්නී කිය. ඊට සාපේක්ෂව වෙනස් කතාවක් පාවොක්සයිඩෝ සඳහන් කරලා තියෙනවා හැකිතාක් තුරට ඒවගෙන යන්නයි කිය. ඉතින් අපිට කියන්න බෑ මේ කොයි එකද කොයි එකනට හරියන්නේ කියලා. නමුත් ඒ ගොඩාක් විස්තර කරන්න ගියොත් වෙන්නේ ඊගාවට තියෙන අර මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට බැස ගන්න තියෙන නැත්නම් නියම විපස්සනාට බැස ගන්න තියෙන කාලය අඩු වෙනවා. නමුත් ඒකිට මම විවෘතව ඉතුරු කරනවා කැමති කෙනෙක් කැමති විදිහට කරගන්නයි කිය. අන්නේ විදිහට සම්මසර ඥාන පහු කරනකොටම යෝගාවචරයා ඇත්තටම කියනවා නම් කායනුපස්සනාවේ හොඳ සූර භාවයක් ඇති කරගෙන අරමුණක් අපි කියන ආස්වාස් ප්‍රසආජෝ පිම්බි මහැකිලිම හෝ වම දකුණ හෝ හොඳට ටික වේලාවක් පවත්තලා මේ හැම වමක්ම දකුණෙන් වෙනස් හැම ආශ්වාසයක ප්‍රශ්වාසයක වෙනස් මේ හැම පිම්බීමක්ම හැකිලීමෙන් වෙනස් කියලා හොඳට දන්න අතර මේ හැකිලීම ගත්තත් පිම්බීම ගත්තත් වම ගත්තත් දකුණ ගත්තත් ආශ්වාසය ගත්තත් ප්‍රශ්වාසය ගත්තත් මේ හැම එකම විපරිණාමය අතින් සමානයි කියලා පොදු ලක්ෂණ සහ පෞද්ගලික ලක්ෂණ දෙකම පිළිබඳව යම් දක්ෂතාවයක් ඇති කරගන්න අන්නේ දක්ෂතාවය ඇති වුණාට පස්සේ ඒ යෝගාවචරය හැම දකින දකින දෙක මෙතනින් එහාට අරමුණක් වැඩක් නැහැ. මෙතෙන්ට එනකන් තමයි අරමුණ යොමු ඕන කරන්නේ. මෙතනින් එහාට පිම්බි මහැකිලිමින් ගියත් එකයි ආනපණෙන් ගියත් එකයි සක්මන් කෙරුවත් එකයි. මෙතන ගියාට පස්සේ යෝගාවචරයට සීමා මරියාදාවල් කඩලා යනවා. මුළු කයම දිහා ඇත් එක වහගෙන බලාගෙනකොට ඒක නිකන් බලවේග පේස කර්මාන්ත ආයතනයක් ඇතුළට ගියා වගේ මේක ඇතුළේ වැඩ ගොඩාක් ලක්ෂ කෝටි ගණක් යන්න පටන් ගන්නවා. ඉතින් එහාට මේ යෝගාවචරයා හැම දෙයකම වහා ඇතිවීම නැතිවීම පමණයි දකින්නේ. ඒ වුණත් මේ කියන්නේ අර ආරම්භයේදී නාම රූප පරිච්ඡේඥානදී දකින්න විදිහට පිටකොන්ද ඇති වෙලා ඝන බහලව තියෙන එක දකින්න වෙනුවට පච්චේ පරිග්ගා ඥානදී ලබන ඇතිවීමේ භාගය සහ සම්මතර ඥාන වේලාවදී දකින්න නැතිවීමේ භාගය කියන මේ දෙක පමණක් එකතු වෙලා ශීඝ්‍ර ඇතිවීම නැතිවීම බාටපත් වෙන එක තමයි දැකීම තමයි මේ උද්‍යප්පේ ඥානය කියලා සඳහන් කරන්නේ. ඒක සත්‍ය විසුද්ධි ක්‍රමයට යනකොට කියලා කියන්නේ මග්ගා මග්ග ඥාන දසන විසුද්ධිය. මේක මාර්ගය මේක අමාර්ගය කියලා දැනගන්න ඥාන. එතෙන්ට එනකන් ගුරුවරයෙක් සෑහෙන දුරට උදව් කළ යුතුයි කියන එක ඒ මහසි භාවනා කරන ගුරුවරු කියලා දෙනවා. නැත්තම් ගුරුවරෙක් හිටියොත් එතෙන් යනකන් ලේසියි. එතනින් එහාට ගුරුවරෙක් එපයි කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එතනින් එහාට අමාරු වැටෙන්නේ නැහැ කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. වැටුණාට තනියම නැගිට ගන්න පුළුවන් සැරයක් දැසයක් උදව් කරපන්. එතනින් එහාට සිද්ධ වෙන්නේ මොකද්ද? අර සංඥා සහ වේදනා දෙක අනුව අර විවිධාකාර කයේ දැඟලිලි පෙරලිලි වගේක් එන්න පටන් ගන්නවා. ඉහවහ යන මට්ටමට එනවා. සංඥා වගේක් එන්න පටන් අර ගන්නවා. ඒක සම්පූර්ණ මල්ලක් ලියප එකක් බැඳලා තිබුණ කල් ඉහලා දැම්මා වගේ එන්න පටන් ගන්න. මේවා එකක්වත් ගණන් ගන්න නැතුව ආනාපානයක් නෑ, පිම්බීම හැකිලිමක් නෑ. නමුත් මේ මූල කර්මස්ථානයේ යම්ම ලේස මාත්‍රයක් එක්ක ඉදිරියට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි මාර්ගය කියන්නේ. <clears throat> අර කියන වේදනා සුඛ වේදනාවට ඇලෙනවා දුක් වේදනාවලට බැඳෙන ගැටෙනවා අදුක්කම සුඛ වේදනා නොසලකා හරිනවා වගේ දේවල් වෙනවනම් දිගින් දිගටම අනුශේධ ධර්ම වැඩිවීමක් එහෙම නැත්නම් සමහර විටක නීවරණ ධර්මවලපත් බවටපත් කිරීමක් වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී යෝගාචරය මේක පුළුවන් තරම් පුංචි කළ සලකන්න ඉගෙන ගන්න. දවසක් අර විනෝ සමේ තියෙන රාජ්‍ය අමාරිසය කියනවා ඒ ඉස්කෝලේ මාත්‍යාට මේ අපි යනවා කිඹුල අල්ලන්න කියලා. ඒස් කියනවා පිස්සු කතා කරන අමාරිසය ඕක අල්ලන්න කියාට පස්සේ උඹත් මැරනවා කියලා. නෑ නෑ නෑ මට අලුත් ක්‍රමයක් හම්බුනා කියලා. මොකද්ද කියලා අහනවා. පුංචි කරන කණ්ණාඩියෙන් ගිනිලා කිඹුලා බලපුවාම මට හූනෙක් වගේලු පේන්නේ. මම අල්ල ගිනි පෙට්ටියක දාගන්නවා. ඒ නිසා මම ඊට පස්සේ කිඹුල බිස්නස් එක කරනවා කියන්නේ. ඒ නිසා අපි ඒ වෙලාවේදී පුංචි කරන කණ්ණාඩියක් ගෙනියන්න ඕනේ ඔය මග්ග මග්ග ඥාන දර්ශන විදිහට. ඕ ලොකු කරන්න පටන් අරගත්තොත් හූනට අල්ලා එකක් කිඹුලෙක් කරගත්තා වගේ. ඒ නිසා යෝගාවචරය දන්නේ නැත්නම් ඒ ඒ ඉබේම ඇඟේ පහළ වෙන දේවල් අනන්ත අප්‍රමාණ පහළ වෙන්න පටන් ගන්නවා. විවිධාකාර දර්ශන විවිධාකාර සංඥාවල් එනකොට ඔය ඉව්ව එක එක එක එක එකතු කරන්න ගණන් කරන්න විතර කරන්න පටන් අරගත්තොත් කොච්චර හරි යනවා. ඒවා එපයි කියන්නත් එපා. අප්‍රපංච කරන්නත් එපා. තරංග ගහන්නත් එපා. මේක හොඳ හිතේ සුද්ධියක් මේ හිත වෙයි. මේක සාමාන්‍යයෙන් මම විස්තර කරගන්න විදිහට මේක මේ චිත්ත සංස්කාර වේදනා සංඥා දෙක ගොජ දාන වෙලාව. ඒක නිකන් තුවාලයක් පැහැවලා සැර වෙලියට යන වෙලාව වගේ මුව මුව වහන්න නැතුව යන්න අරින්න. මේ එනේනවා තොරන්න යන්න නැතුව. එහෙමනම් ඒ යෝගාවචරයට මග මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි පැනද ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි කියලා ඔන්න සුද්ධ බලව විපස්සනාවකට හිත වැටෙනවා. මේ වෙනකොට එක වටයක් නැත්නම් එක වාටියක් ඒ යෝගාචරය සාමාන්‍ය ඝන බහල වූ අරමුණක් අරගෙන මුලැමැදාග දැකීමේ දක්ෂතාවය ඇති කරගත්ත නිසා ඒ යෝගාචරයට මැද දැකලා පුරුදු කරපු සංසාරගත හිතට මුල දකින්න යොමු කරවීමෙන් ඇති කරන මේ සංවේදී භාවය නිසා අගත් දකින්න පුරුදු වෙනකොට එක අරමුණක් කියලා කියන අඩු ගානේ උපාදටිටි භංග කියලා නැත්තම් උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්‍යතත්තම් පඤ්ඤාති කියලා එක අරමුණකම තියෙන විපරිණාමයක්. ඒ ආස්වාසිත ඊට පස්සේ ප්‍රසවාසිත තියෙනවා. මෙන්න මේ දෙක ළඟ ළඟ ළඟ ළඟ යන්න පටන් ගත්තාම මේ සියල්ල ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් යන ගතිය නිසා ඇත්තටම කියනවා නම් සම්මතයේ පැත්තෙන් කියනකොට ආස්වාසියේ පටන් ගැනීමත් ප්‍රස්වාසයේ හැමාරෙත් කියන දෙක හොඳට ඔප වැටෙන්න පටන් ගන්නවා. ඇයි එහෙම කියන්නේ? ආස්වාසේ හමාරේ සහ ප්‍රස්වාසේ පටන් ගන්නම හැංගිලා සිද්ධ වෙන්නේ. ඒක හොයන්න මහන්සි වෙන්නත් එපා. පේනවනම් කමක් නැහැ. නමුත් ආස්වාසේ පටන් ගන්න හැටි ප්‍රස්වාස ඉවර වෙලා ආස්වාසේ පටන් ගන්න හැටි බොහෝම ලස්සනට අරුණ නැගගෙන ඇවිල්ලා ඉර පාගෙන යනවා වගේ තියෙනවා. ඊට පස්සේ ප්‍රස්වාසයේ සම්පූර්ණ කෙවිල යනකම් පේනවා. පිම්බිම හැකිලිමෙත් මේක වෙන්න පුළුවන්. මොකද මේක ඈඳුත්තක් විදිහට තියෙන්නේ. නමුත් ආස්වාසේ නිමාව සහ ප්‍රස්වාසයේ හට ගැනීම බොහොම ශීඝ්‍රයි. ආහන මේක දකින්නකොට තීරණ පටන් ගන්නවා අරමුණක් කිව්වට ඒ අරමුණ තුල උපාද අවස්ථාව, පෙරලි අවස්ථාව සහ භංග අවස්ථාව කියලා තුනක් තියෙනවා. මෙන්න මේ தત્ත්වය දකින්න පටන් අරගත්තාට පස්සේ යෝගාවචරයට භාවනාවෙන් පිට හිටියත් සතෙක් දැක්කත් ගහක් දැක්කත් ගලක් දැක්කත් ඒකේ තියෙන මෙන්න මේ චිත්තක්ෂණ තුනට කඩලා බලන ගතිය හිතේ නිතරම එන්න පටන් ගන්නවා. ඒක නිසා මේ මට්ටමටපත් වෙච්චි හිතක් නැත්නම් මේ මන්ත්‍රණපත් වෙච්ච පරයන්කයක් සාර්ථක පරයන්කයක් කියන්න නමුත් මෙතනදිත් මම දෙපාරක් උත්සාහ කරා මේක හරියාගෙන එනකොට කායනුපස්සනාවේ දක්ෂතාවයේ තුලම මේ විතක්ක වගේ පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ විතක්ක පිළිබඳව ලෑස්ති වෙලා ගිහිල්ලා එව්වත් එක ਵਿਚාර කර කර ඉන්නේ නැතුව විතක්ක හරහා දකතිබීදීම මූල කර්මත්වයෙන් දැක ගන්න පුළුවන් නම් කෙටි මාර්ගයක් හම්බ වෙනවා. ඊට පස්සේ වේදනා විජය කියලා එකක් එනවා ශරීරේ පුරාම පැතිරිච්ච ඇවිසිච්ච මීමැසි පොදියක් වගේ වේදනා වගේක් එන්න පටන් ගන්නවා මේ වේදනා ඔක්කොම අර අමාරිසයික පුංචි කරන කණ්ඩායම් ඉල්ලගෙන බලලා පැත්තකට දානවා එහෙම නැත්නම් සංඥා වගේක් එන්න පටන් අර ගන්නවා හිතාපු නැති දක්ෂකම් ඔක්කොම පැත්තක තියලා බලන්න ඕනේ පුළුවන් තරම් ඇත්ත වශයෙන් කියනනම් ඒ වෙලාවට ආස්වාද ප්‍රසවාස පිරිසිදුකමක් එච්චර නැහැ. නමුත් ඒ තන හෝ හිත තියලා නැත්තම් පිම්බීම හැකිලිබුදු තන හෝ හිත තියලා මේ දේවල් දෙපැත්තට කරගෙන මැදමාවත තෝරගන්න. අන්න එහෙම කරනවා නම් මේ මේ දිවිතානුපස්සන සූත්‍රයේදී සරුවචන සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට මෙතන කියන ද්වේතාවයේ කියන මැද දකින්න පුරුදු වෙච්ච ආස්වාසයේ මුල දැකීම දුක දුකට හේතුව දැකීම කියලා කියනවා. ඊට පස්සේ අග දැකීම නම් වූ Nirodhayat ඒ Nirodhayට මාර්ගයත් කියන මේ දෙවෙනි දුවතාවය කියන මේ දෙක දකින්න පටන් අරගත්තා නම් ඒ මිනිස්සයා මෙවැනි නිවැරදි දැක්මක් සම්මා දර්ශනයක් ද්වේතාන ද්වේතානු සම්මා දර්ශනම් කියලා කියනවා දෙක දෙකක් දෙකට කඩලා දෙකේ සම්මා දර්ශන දැක්කන ආතාපිනෝ පහිතත්ත්වෝ විහෙරන්තස්ස හොඳ සතියකින් යුක්තව කෙලස්තාවන වැරකින් ආතාප ශක්තිය යුතුව පතිසතෝ සතියක් ආතාප වීර්යයක් එහෙම ඉන්න කෙනාට කැමැතිනම් මේ ජීවිතයේදීම ද්විනම් පලාණං අඤ්‍යතරම් පලං පාටිකංකා මේ ඵල දෙකකින් කැමැති ඵලයක් අපේක්ෂා කරන්න පුළුවන් දිට්ඨි වේදම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා මේ ආත්මේදීම නිවන් දකින්න පුළුවන් එහෙම නැත්නම් ඉතුරු තියෙනවා නම් අනාගාමී වෙනකන් යන්න පුළුවන් කියලා. ඒක නිසා භාවනා මුළු ජීවිතේම කමඨාන් සුද්ධ කරන්න ඕන ඔතෙන් දෙනකම් විතරයි. ඔතනින් එහාට තියෙන එක පිරිසුදු මනසින්ම අරගෙන යනවා. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය වලට පස්සේ ඒකෙන් කියන්නේ මේක මේ අතහැරලා දාන්න පුළුවන්. නමුත් බර සෑහෙන බරක් බිම තියන්න පුළුවන්. මොකද හේතුව Tamanටම තේරෙන පටන් ගන්නවා මම දැන් යන්නේ අසරණ අනාථ වෙන බංකොලොත් වෙන තැනකටද එහෙම නැත්නම් මේ වෙන්නේ සක්කාය දිට්ඨිය කැඩී යාමක් විතරයි එහෙම නැත්නම් මාන්නේ කැඩී යාමක් විතරයි නැත්නම් තණ්හාවේ කැඩී යාම විතරයි නමුත් භාවනාවේ තියෙන සතිය සමාධිය වැඩෙනවයි කියන්නේ ඒ නිසා ඒ ගුරුම ස්වාමීන් වහන්සේ මට උගන්වපු ස්වාමීන් වහන්සේ මතක් කරනවා අද අපි මේ භාවනා වැඩ පිළිවෙලක් කරනකොට ගුරුවරයෙක් වශයෙන් නැත්නම් උපදේශ දෙන කල්යාණ මිත්‍රෙක් වශයෙන් කටයුතු කරනකොට ඒ කෙනාට මෙන්න මේ මූලික පාට බේරා ගැනීම අනවශ්‍ය දේවල් පැත්තකට දාලා යන්නේක ළඟ ඉඳලා දහස්වර වැරදුවත් අනුකම්පා කරලා කියලා දෙන්න. ඊට පස්සේ පුළුවන් තරම් එයාට තමන්ගේම වැරදි ටික තමන්ම මහදාන ඉදිරියට යන්න පටන් අර ගන්නකොට ඒ පුද්ගලයාට වැරදෙන්නේ නැහැ කියලා නම් සාතික වෙන්න බෑ. නමුත් වැරදුනාට පස්සේ Tamanට සකස් කරගන්න පුළුවන් ශක්තියක් එනවා. ටිකක් කල් යන්න ඉඩ තියෙනවා. ගුරුවරයෙක් එක්කම හිටියොත් ඊට වැඩි ලේසි. ඒ වගේම ඒ වැරදි හදාගන්න හදාගන්න හදාගන්න මාර්ගයේදී අමාර්ගය ගන්නවා අමාර්ගයේදී මාර්ගය ගන්න වෙන හදාගන්න හදාගන්නේ ඒක අහක යන්නෙම නැහැ හොඳට මඩ කාපු එක්කනට තව කෙනෙකුට ලස්සනට කියලා දෙන්න පුළුවන් ඕකනම් මමත් කාලා තියෙන්නේ මටත් ඒක උණයි කියලා කියලා දෙන්න පුළුවන් ශක්තියකුත් තියෙන. ඒ නිසා මට කණ්ඩේ කියලා නෙමෙයි මම මේ කියන්නේ. කෑවට අහ කියන්නේ නැහැ මොකද මේක සාසනේ. අමාරු තත්ත්වෙ පෙන්නුවාට පස්සේ ඉස්සරහට ගියාම අර සාරිපුත්තු ස්වාමීන් වගේ හුඟා සම්මස්සනය කරපේකනට ඕනම පටලවිල්ලක් තියෙන කෙනෙක් දැකපුවාම අයියෝ මේ මෝඩෙක් මේ කාලකන්ණියෙක් මේ උපනිෂේ සම්පatti නැති කෙනෙක් කියන්නේ. එයා දන්නවා මටත් මේක වැරදුනා මම මෙහෙමයි ගොඩාවේ කියලා හරි ලස්සනට අරයත් එක්ක වෙලා ගන්නවා. ඒක නිසා අර මුල් ටික අර මුල්ම කියන විසුද්ධි ටික ditthi visuddhi, kankā vitarana visuddhi, maggā makkha ඥාන දර්ශන විසුද්ධි කියන එක බොහොම තීරණාත්මකයි. හැම පරියන්කයකදී මේ මට්ටම අමාරුයි මේක නිකන් අර බයිබලෙන් උපදේශයක් ගන්නවා නම් ඉදිකටු හිලක් තුලකින් ඔටුවේ ක්‍රින් ගන්නවා වගේ. ඒ තරම් තද මාන්නයක් අපි ළඟ තියෙන. ඒ තරම් තද ආසාවක් අපි ළඟ තියෙන. ඒ තරම් තද සක්කාය දිට්ඨියක් අපි ළඟ තියෙන. නමුත් ඉද ප්‍රස්තාව ඒ සැක සංකා දෘෂ්ටිය පිළිසුදු කරනකොට කාංකා විතරන කියන සැක සංකා දුරු කරනකොට මාර්ගයේ සහ මාර්ගයේ දුරු කරන තාම පුංචි සිදුරක් තියෙන. අන්නේ හිත තුළින් ඔටුවේ ක්‍රින් ගන්නා වගේ තණ්හාමාන දිට්ටි හල්ලා යන්න පුරුදු වුණා නම් ඒක කියන්න ඕනේ භාවන ජීවිතය තාම වැදගත් තීරණාත්මක වෙනස්කම් ටික. මේකෙන් කියන්නේ මේ සෝවාන් වුණා රහත් වුණා නෙවෙයි. තීරුම් අරගන්න පටන් අර ගන්නවා මේ පාර තියෙනවා, අද උණක් තියෙනවා, ඒකේ හරියන වෙලාවල් තියෙනවා වර්ධින වෙලාවල් තියෙනවා මෙන්න මේකයි පෙත. මේක තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියලා බැහැ ගන්න පුළුවන් වුණොත් ඉතුරු කොටස් මේ සූත්‍රෙම කියන විදිහට සත්‍යමත් වූ වීර්යවන්ත වූ වියදොන වේ අරමණ ලද වැරෑති කෙනාට ඉදිරියට යා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ ද්වේතාවයේ දෙකකින් යුක්තව සිදුවෙන දේ ওই පටිච්චසමුපාදේ හැම පුරුකවකම තියෙනවා. අපි මේ මේ द्वේතාවේ නිසා එක පැත්තකින් බලන මේ චපලකම නිසා අපිට කවදාකවත් මේ යුද්ධයේ සම්මත යුද්ධෙන් දිනන්න බෑ මේක ගරිල්ලා සටනක් වයි. සංගවි සිට පහර දෙන්න. හැබැයි අතරමැද සාමාන්‍ය යුද්ධෙත් යනවා. එනිසා සම්මත යුද්ධෙන් ගියොත් වෙන්නේ මොකද්ද? අපි මේ द्वේතාවෙන් එකක් අල්ලනවා. එකක් අල්ලන්නේ මේක දිනලා හිතනවා දිනුවයි කියලා. නෑ අනිත් පැත්තෙන් ඇවිල්ලා මේ වංචනික ධර්මයක් වැඩ කරනකොට අපි කරකිලා වැටෙනවා. ඒ නිසා අපි ලෑස්ති වෙලා යන්න ඕනේ. ඒ ගරිල්ලා සටන සූදානම් වෙලා යන්න ඕනේ. සාමාන්‍ය සටනකට ඕන කරන ආයුධ ටිකක් තියෙන්න ඕනේ. ආනියම කරගෙන කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් අර ගන්නවා. භාවනා කරන්න ඉස්සෙල්ලත් යම් ඥාන ප්‍රමාණයක් අවශ්‍යයි සුතමේ ඥාන. ඊට පස්සෙත් කාරණාව තමයි තේරුම් ගත්තට පස්සේ අකණ්ඩ පුහුණුවකුත් අවශ්‍යයි. අන්නේ විදිහේ පෙරපසු වෙන්න දෙන්නේ නැතුව පෙරපසු වල බාධා වෙන්න දෙන්නේ නැතුව දිගට පවත්නෝ නම් ඒ පැවැත්තිල්ල ඇත්තටම පෞද්ගලික කෙනෙක්ගේ වැඩක් නෙවෙයි ඒක උදාාර සාසන සේවාවක්. ඒ හැමෝටම මේක කරන්න බෑ. හැමෝටම කරෙන්නේ නැහැ කියලා කනගාටු වෙන්න දෙයක්වත් නැහැ. එතෙන්ට යනකොට භාවනා කරන්න යනකොට යම් කිසි සුතමේ ඥානයක් අරගෙන යන්න ඕනේ. යම් කිසි චින්තාමේ ඥානයක් අවශ්‍යයි. භාවනා මුලදි මුලදි මෙහෙවන්න ඕනේ කොහොමද කියලා. ඊට පස්සේ මෙහෙවිලා හරිපාර තේරිලා මුල් මුල් සුදුසුකම් ටික ලැබුණාට පස්සේ කල්පනා කරන්න ඕනේ මේක හැමෝටම හරින අවස්ථාවක් නේ මං ධර්මයේ විසින් මට දැන් යම් යම් ප්‍රතිලාභ දීලා තිනවා මම සතත අභ්‍යාසයට යන්න ඕන. මම සක්කච්ඡාකාරී වෙන්න ඕන. මම සද්ධා සම්පන්න වෙන්න ඕන. මම දිගින් දිගට දැන් කටයුතු කරන්න ඕනේ කියලා ඒ සම්මා ද්වේතානුපස්සනා කියන මනා ද්වේතානුපස්සන ඇතුණට පස්සේ පතිස්සතෝ ආතාපිනෝ පහිතත්තෝ විහෙරන්තස්ස සතියෙන් වීරියෙන් අරබන් ලද වීර්යය ඇතුව දිගට කටයුතු කරොත් පමණයි අර අනාගාමි හෝ අරයත් ඵල කියන දේක් අපේක්ෂා කරන්න පුළුවන් වෙන්නේ ඒක නිසා මේක සුත්තමෙන් පමණක් කරන්නත් බෑ භාවනාවෙන් පමණක් කරන්නත් ඉසර පසර දෙකටම ප්‍රතිපදා මාර්ගයක් අවශ්‍යයි. මේ නිසා වෙන්න ඇති මේකේ තියෙන මේ gambhiratwe නිසා වෙන්න ඇති ਸਰවචනංශේ භික්ෂුන් වහන්සේලා කියන්නේ මහණෙනි මේ කුසල ධර්මයක් ආර්ය වූ නීයානික වූ සම්බෝධිගාමිනියෝ කුසල ධර්මක උඹලා යෙදිලා ඉන්නේ ඇයි කියලා කවුරුරි ඇහුවොත් අන්නේ ප්‍රශ්නයක් ආපෙලාවේදී උත්තර දීපල්ලා මම මේ උත්සාහ කරන්නේ ද්වේතාවය පිළිබඳ සම්මාදිට්ඨිය ඇති කරගන්නයි කිය. ඒක කියලා මේ අනුන්ට උත්තර දෙන එක විතරක් නෙවෙයි. ඒ සම්මාදිට්ඨිය ඇති කිරීමේදී අපි දැනගන්න ඕනේ දෙතෑවර පහර දීමක් කරන්න වෙනවා. ඒ දෙතෑවර පහර දීමකින් තොරව ඍජු සටනකින් මේක දිනන්න බෑ. ඒක එnde end end end කායන පසනට වේදනාන පසනට උග්‍ර වෙනවා. වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සනට එන්නේ එන්නේ සංකීර්ණතාව වැඩි වෙනවා. නමුත් වැදගත්ම වූ තීර්ණාත්මක වූ සිද්දේ සිද්ධ වෙන්නේ මේ කායනුපස්සනාව පිළිබඳ හික්මීමේදී. ඒක නිසා හැමදාම යෝගාවචරයට කියනවා ආදුනිකයෙක් විදිහට පරියන්කට යන්නේ කියලා. කවදාකවත් එපා ඊයේ හරියට අද නම්බුවර ගන්න. ඊ වැරදිච්ච එක ගන්නත් එපා. අද හැමදාම අලුත් එකක් වගේ පටන් ගන්න අපි බොහොම නිහතමානී වෙන්න. අපි නිතරම ਸਰුවචනාංශ කෙරේ ශ්‍රද්ධාව ඇති කරගන්න. හැමදාම සීලෙක පිටවන්න ඕනේ. ඒක ලියලා හොඳ මානසික සෞඛ්‍යයක් ඇති කරන ගිහිල්ලා කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ ඌරුව එහෙම නැත්නම් ඒ ಪರಿචය ඒ ගැම්ම අමුතුම ජවයක් ඇති කරනවා. දැන් මේ බණකදී අපි කරලා දෙන්නේ ජවය කරලා දෙන එක නෙවෙයි, ගැම්ම ඇති කරලා දෙන එක නෙවෙයි, මේ කාරණාව සමීකරණානුකූලව පෙන්ලා දෙන එක විතරයි. තේරුම් ගත්තා නම් Tamanට ඒක වැටහුණා නම් ඒ අනුව මේ නිති අභ්‍යාසයකට යෙදිලා ගත කරන එක තම තමන්ලට අයිති වැඩක්. ඒක සාසන ගෞරවයෙන් කරන්න ඕනේ. එහෙම කෙනාට තමයි අර කියන විදිහේ මේ ජීවිතයේදී මේ සම්බුද්ධ ශාසනයක් ඇතුළතදීම බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් ප්‍රාර්ථනා කරන ලද ඒ ඵල දෙකක් අපේක්ෂා කිරීමේ ශක්තිය ලැබිලා තියෙනවා. ඉතින් මේ ඊයේ මේ එකමයි මම ටිකක් විස්තර සහිත ඉදිරිපත් කරේ මේ ධර්ම කොටාස සිළු දිනාටම කර කරන යන වැඩවලට තවත් ධෛර්යයක්, ශක්තියක්, ඵලයක් ලැබේවා. ලැබිලා නිති අභ්‍යාසයකට ඒ වගේම ආදර ගෞරවයෙන් නැමී සිට කරන අභ්‍යාසයකට ඒ වගේම සද්ධා සම්පන්න අභ්‍යාසයකට මේක අත්ලක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් නියමිත ධර්ම දේශනාව මම අද මෙතනින් නැත කරනවා සීල දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පැය කමාරක විතර කාලය අරගෙන තිනවා. ඉතින් අපි මම සම්ප්‍රදාන කුලව චාරිත්‍රාක් විදිහට මතක් කරනවා කාට හරි මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් හෝ මත ප්‍රකාශ කිරීමක් හෝ කිවිතු කළ යුතු ප්‍රශ්න තියෙනවා නම් අපි සුළු වේලාවක් මේ සඳහා ගනිමු කියලා. දැයි එහෙම කියන්න කරන දෙයක් නැත්නම් අපි සම්ප්‍රදාන කුලව පේන නොපෙන කාටත් පින්පැමිණීමේ ඥාතීන් සීපත් කර පින්පැමිණීමෙන් සහ අපි අපගේ ප්‍රාර්ථනා මතක් කර ගැනීමෙන් ඍජු කර ගැනීමෙන් දවසේ කටයුතු වල නිමාව සටහන් කරමු.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 කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි සබ්බං සාදු අනුමෝදාමි සාමිනා කතං පුඤ්ඤං මයි සම්දා සබ්බං සාදු අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාසද්වාරති සතං සබ්බයච්ඡයන් සම්පදීපං කමා කම්තබ්බ සාදු ඕකාස කමානි බන්ති විසියන්ති ඕකාස කමානි බන්ති සතියන්ති ඕකාස කමානි සෝපත්ත්‍වා